දැයි සීළු දිනාටම තෙරුවන් සරණයි. අද අපි වෙන් කරගත්ත වෙලාව ඇටියට මේ දවල් දැන් වෙලාව 1යි එකේ ඉඳලා දෙකමාර දක්වා අපි කාලය යොදවලා තියෙන්නේ ධර්ම සාකච්ඡාවක් සඳහා නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩසිට වැඩසටහනක් සඳහා එදි මම බොහොම සතුටුයි හඳුන්ලා දෙන්න අපේ දායක කණ්ඩායමේ බර පිරිසක් අද මේ ධර්ම සාකච්ඡාවට අවිල්ල ඉන්නවා. මේ පැත්තේ ඉන්න කට්ටිය මේ භාවනාකාරයෝ අර කට්ටිය දානකාරයෝ. ඒකදෙල එකතු වෙන එක මම බොහොම ආසාවෙන් කාලයක් බලන් හිටපු දෙයක්. ඔයදකොල්ල මාරු වෙන දවස වෙන දවස්කම් මං ඉන්නේ. මේගොල්ලෝ දානකාර වෙලා අරකොල්ල භාවනාකාරයෝ වෙන දවසක් වෙනවනම් එදාට ධම්මනිසං පියාමුදුර ඇතුළු නිස්සන්වනේ හදපු සෑම කියලා දෙනාම ප්‍රීතියෙන් උදම්මනනවා ඇති. ඒ මම වෙලින්ටන් වල නවසීලන්තේ දකුණු දිවයිනේ තායිලන්ත පන්සලකට ගියා. ඒකේදී ධම්මවීරක වීර ධම්මෝගේ නාමතුරු මුදක් වැඩිමහල් මේ තායි හාමුදුරු කෙනෙක්. ඉතින් මේ ඒ සංවිධානය කරපු නෝන මහත්තයා භාවනා කරන්න තැනක් නැතුව හැම තැනම හොයලා හොයලා බැරි තැනේ හාමුදුරු ගාවට ගියා. නමුත් සැකය උපදවලා තියෙනවා දෙයිද දන්නේ නැහැ කියලා. දුන්නේ නැතුනොත් තමයි හරි අසරණ තත්යකටපත් වෙන නිසා කොහොම හරි එතන වැඩ කරන සුදු කණ්ඩායමක් මේ මණ්ඩලයේ නෝන මහත්තයා පුදුමාකාර විදිහට භාවනාවට කැමති. යා කියලා තන බය වෙන්න එපා මම ආරම්භ දෙන්නම් කියලා. ඊපස්සේ ගියාට පස්සේ ඒ ශාන්තේ ඒ වෙලාවම දොර දැනෙන්න ඇරලා දීලා කියලා තියෙනවා විල කරන්නයි කියලා. කියලා මේ අන්තිම දවසේ ස්තුති කරයි ස්වාමීන් වහන්සේට. අපිට මේ කොහොම ලස්සන තැන මුළු අනාවසී ලංකෙම දක්ෂම ගොඩනැගිලි නිර්මාණ ශිල්පයේ තියෙන තැන. ඉතින් ගියාට පස්සේ කිව්වට පස්සේ මම ඔච්චර මං ගැන බය වෙන්නේ මොකද මං එහෙම බය කරන්න මිනිහ නෙමෙයි මං ඕන කෙනෙකුට දාන දෙනවා තමයි කියලා වෙලා මේ ඒ chance කිව්වා මම කැනඩා ජාතිකයෙක්. මම ස්වීඩන් වලට යනවා මේ ටායි පන්සලකට. ඒකට ගියාම ටායි කට්ටිය ටායි කට්ටිය ස්වීඩන් ඉන්න ටායි කට්ටිය තමයි පන්සල හදලා තියෙන්නේ. ඒගොල්ලෝ උදේ වරුවට ඇවිල්ලා සම්පූර්ණ පන්සල සුද්ධ කරලා දාන දීලා යනවලු කවදාවත් භාවනා කරන්නේ නැතුව. ස්වීඩන් කට්ටිය හැන්දෑවට ඇවිල්ලා කවදාකවත් දාන දෙන්නේ නැතිලු උදේ ඉඳලා හැන්ද ඇවිල්ලා හෙට උදේ වෙනකන් ඉඳගෙන භාවනා කරනවා. ඉතින් මේ දෙකොල්ල දකින්න නැතිලු. උදේ කට්ටිය අර කට්ටිය දාන දීලා යනවා. මේගොල්ල හැන්ද ඇවිල්ලා මේ ශාලා පාවිච්චි කරලා භාවනා කරනවා. බැරි වෙලා හරි තායි කෙනෙක් හැන්දාවක හිටියොත් එහෙම හාමුදුරුවෝ කාට ගිහලා අහනලු අර මොකද කරන්නේ කියලා. ඊට පස්සේ ආහඳුර කියන ලෝකට තමයි භාවනා කරනවා කියන්නේ. අපිත් නම් අහලා තියෙනවා එහෙම එකක් කියනවා. ඊට පස්සේ ස්වීඩන් කාර්යයක් බැරිලා උදේ ආවොත් තමයි මෙච්චර සෙනඟ මොකද කරන්නේ කියලා. ඒතර මේ කට්ටිය තමයි දාන දෙන්නේ කියලා. ආ එහෙම එක්කුත් තියෙනද බුද්ධ ධර්මයේ කියලා අහන්නේ. එහෙම බුද්ධ ධර්මයේ තියෙන දාන දෙන කට්ටිය දාන විතරයි භාවනා කරන කට්ටිය භාවනා විතරයි. අපි මේ ශ්‍රී ලංකාවේ ওই දෙක එකතු කරන්නේ. දාන කට්ටිය භාවනා කරවන්න ඕනේ, භාවනා කරන කට්ටිය දාන දෙවන්න ඕනේ. එතකොට තමයි මම හිතන්නේ මේක එකම ගමක් වගේ එකම පවුලක් වගේ අපි එකතු වෙන්න හදන්නේ. ඒ නිසා මම වාක් සතුට වෙනවා මේ දාන කණ්ඩායම. නැත්තම් ඇත්තට මාව හම් වෙන්න උඩට යන්නේ. උඩට ගිහිල්ලා කතා කරපු මොහොන ටිකක් තියෙන ඊටපස්සේ. ඉතින් ඒක නිසා ගියාම කරන්නේත් අපි මේ වගේ ධර්ම සාකච්ඡා කරන එක. නමුත් මම දැන් කරන්න හදන්නේ මේ භාවනා කරන අය ලියලා තියෙන ප්‍රශ්න සාකච්ඡාව සඳහා ගණ්ඩායි හදන්නේ. නමුත් මම ඊටාම ආදරයෙන් කරුණාවෙන් ඉල්ලා හිටිනවා මේ දානි කණ්ඩායමේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් එහෙම නැත්නම් භාවනා කරන අය තුළ ලිඛිතව නැති අහන්න තියෙන ප්‍රශ්න තියෙනවා නම් ඒ දෙකොල්ලගේ යාළුවා සුවතභාවයේ පිනිස ඒ වගේ ප්‍රශ්න යන අතරමාදී මතු කරන්නයි කියලා දාහනේ කණ්ඩායමට දෙකමාර වෙනකම් ඉන්න බැරි නම් හැකිතාක් වෙලාවෙ ඉඳලා මොකද ඊයේ සමහරලාට උදේ පිටත් වෙච්ච ගමන් ඔය ඒ නිසා ඒකේ ගියාට දෝෂයක් නැත්තේ නෑ නමුත් ඒකමාරත් පහුවෙලා ඉන්නවනම් අපි ඒ තරමට කැමතියි අපි හතරට වාඩි වෙනවා ආයෙසරයක් පැයක්. ඒකටත් ඉන්නවනම් කැමති. ඒ දාන කණ්ඩායමේ කවුරු හරි ඊයේ දවස් ඇතුළත ආවද මේ උඩ භාවනා කරන්න? භාවනාවට ආවා. ආවේ නැහැ. භාවනට ආවේ නැත්නම් ලබන අවුරුද්දේ දාන දෙන්න තියෙනවා. ඉතින් මේ හඳුන්වා දීමෙන් පස්සේ අපි යනවා මේ ප්‍රශ්න වලට මම හිතන්නේ උඩම තියෙන ප්‍රශ්නේ දාන කණ්ඩායමටත් භාවනා කණ්ඩායමටත් වැදගත් වෙනවයි කියලා හොඳ ආරම්භයක් වෙයි කියලා ගරු ස්වාමීන් වහන්සේ එදිනදා ජීවිතයේදී සතිය වැඩි දියුණු කරගන්න ආකාරය කරුණාවෙන් පහදා එතකොට මේ ප්‍රශ්නේ තියෙන ප්‍රධානම වචනේ තමයි සතිය කියන එක. සතිය කියලා කියන්නේ pāli වචනයක් සිංහලෙන් අපි ඒකට කියනවා සිහිය කියලා. එතකොට දාන කණ්ඩායමේ කට්ටිය මේක හුරු වචනයක්ද නැත්නම් ඒක අඳුරලා දෙන්න ඕනද සතිය කියන්නේ සිහිය කියන්නේ කියන එක අහලා තියෙනවා. කවුරු හරි කියන්න බෑන මොකද්ද හුරු වචනේ තේරුම කියලා? මොකද්ද සිහිය කියලා කියන්නේ? ඔව් ඒ කියන්නේ මොකද්ද සිහි කල්පනාව කියලා කියන්නේ? තව තව ටිකක් මේ විස්තර වශයෙන් කියනවනම් ඇහුන්නේ ඒක නිකන් සාමාන්‍යයෙන් මේ තවත් සරල කරලා කිව්වොත් ඔය පොඩි කෙනෙකුට තේරෙන මට්ටමට කිව්වොත් තව තව කොහොමද කියන්නේ? ඔය යහපත් යමක් යහපත් ලෙස කිරීම කියලා ඒක හැබැයි ප්‍රශ්නෙන් පැන යamak. කියන්න තින්ද කියන්නේ නැතුව වටෙන් අත දාන්න හදන්නේ. මට ඕනේ සිහිය කියන වචනේට අර්ථය. සිහිය කියන වචනේ තහනම් කරන්න ඕනේ. තහනම් වචනයක් දාලා ඒ වෙන එක නැතුව උත්තර දෙන්න. මතක තබා ගැනීමත් සිහියේ එක අර්ථකථනයක් තමයි. අතරම අපේ හොඳ සිංහල වචනයක් නැහැ ඒකට. සිහිය කියන එකට එළඹ සිටිනවයි කියලා කියනවා කරන දෙයට එළඹිලා කරනවා නැත්නම් අපි කියනවා මුළු හදින්ම කරනවා එහෙම නැත්නම් බුදුහාමුදුරුව අපිට කිට්ටුවෙන් යන වචනයක් දීලා තිනවා අප්‍රමාද වෙනවා කියලා. අප්‍රමාද කියන්නේ තමා නොවි කරනවා. ඉතින් මේ වර්තමාන මොහොතට එළඹ සිටීම කියන එකයි. ඒතර පොඩි කට්ටියට දහම් පාසල් වල උගන්වනවා දේවල්. දෙ නැත්තම් මේ තාම දන්නේ නැති මාතෘකාවක්. පොඩි කට්ටියන දහම් පාසල් යන කට්ටිය කවුරක් කරත් එහෙම කතා කරන්න කැමති නැද්ද? සිහිය කියන එක උගන්ලා නැද්ද 500ල? ඔව් ගෑනු ළමයි කීට නම් කතා කරනවා. කවුද කැමති මේ මේ පොඩි පොඩි කටහඬක් අවදි කරවන්න මේ සීහ කියන්නේ මොකන්ද කියන්නේ? එතකොට අපි ඇත්තටම භාවනා වැඩමුළුවකදී කරන්නේ ඒ සතිය සිහිය අප්‍රමාදයේ එළඹ සිටීම මේ වචන වලින් සඳහන් කරන දේ ඉඳගෙන ඇස් දෙක වහගෙන මෙතනදී කරනවා. එළියට ගිහලා සක්මන් කරනවා. මේ ප්‍රශ්නේ අහන්නේ එදිනෙදා ජීවිතයේ කටයුතු කරනකොට කොහොමද මේ සතිය පිහිටවන්නේ කියලා. ඒ කියන්නේ මේ පෞල් ජීවිත ගත කරන ගමන්, හමුදරුවන් රකින්න ගමන්, ඒ යුතුයකම් ඉෂ්ට කරන ගමන් කොහොමද හම්බ වෙන හම්බ වෙන වෙලාවේ සිහියෙන් කටයුතු කරන්න කියන එක. ඒක ඉතින් ඇත්තටම එතනින් පටන් ගන්න අමාරුයි. පටන් ගන්න ලීසි හොඳටම භාවනාවකට ගිහිල්ලා පරියන්කක මධ්‍යස්ථානට ගිහිල්ලා හෝ නැත්නම් අවුරුද්දකට සැරයක් මාසයකට සැරයක් සුමානකට පැයක් විතරක් දාලා වාඩි වෙලා භාවනා කරලා තමයි සිහිය අල්ලගන්න පුළුවන් වෙන්නේ ඊට පස්සේ තමයි ඒක සක්මන් කරනකොට යම් කිසි ප්‍රමාණයකට මාරු කරලා එදිනෙදා වැඩ කරනකොට සිහියදී පවත්තන්න කරන්න කියන්නේ මොසරුවච්චන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේදී ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති ආදි වශයෙන් යනකොට යන බව දැනගනි. නැත්නම් ගත්තේ තිතේ නිසින්නේ සුත්තේ జాగරිතේ තුන්නී භාවේ යනකොට එනකොට කනකොට බොනකොට ඒ දෙයට එළඹ සිටි සිහිය. ඉතින් ඒක මේ විදිහට විස්තර කරන්න පුළුවන් ඇත්තට තාම ප්‍රශ්නට බහින්න නැතුව මේ සතිය කියනක විස්තර කරොත් අපි වැඩේ කරන ගමන් ඊයේ වෙච්ච දෙයක් හරි හෙට වෙන්න තියෙන දෙයක් හරි කල්පනා කරලා හිටියොත් ඒ වෙලාවේ නෙමෙයි අපි ඉන්නේ හිත පිට ගිහිල්ලා. ඒ වගේම ඒ වැඩේ නැතුව වෙන දෙයකට හිත යොදාන කෙරුවොත් ඒකත් සිහිය නෑ. එතන ළඟ ඉන්න කෙනෙක් ගැන කල්පනා කරලා වැඩ කෙරුවොත් ඒත් සිහිය නෑ. ඒ නිසා කරන වැඩේ මම දැන් මෙතන කියන එකට ආවට පස්සේ තමයි සිහිය තියෙනවයි කියලා කියන්නේ. අපි කියනවා බත් කන ගමන් කතා කරන්න එපා පිට උගුර යනවා කියලා. එතනින් ගියාම පිහියෙන් ගැත්තෙන් වැඩ කරන ගමන් වෙන වෙන දේවල් කරන්න ගියොත් අතපය කපා ගන්නවා. එහෙම නැතුව මේ වැඩේටම හිත යොදාන කෙරුවොත් අර වගේ අතුරු ආන්තරා වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා එදිනදා වැඩ කරනකොට සීය පීටුවා ගැනීම ඉතාම වැදගත් වෙනවා. එතකොට ඒ සඳහා පැවිදි වෙලා අරණ්‍යගත වෙලා ඉන්න ඕනේ නැහැ. මේකේ තියෙන වටිනාකම මෙහෙමයි කියලා දෙන්නේ. එදිනදා ජීවිතයේදී අපි වැසිකිලි කැසිකිලන කොට හරි කමන්නේ එක චිත්තක්ෂණයක්වත් මම මේ වැසිකිලි කරනවා කැසිකිලි කරනවා කියලා දැනගත්තොත් ඒ චිත්තක්ෂණයේ වටිනාකම අවුරුදු ගාණක් සිල් රැක්කට වැඩිය වටිනවා මේ මීටර කඳ තරම් දන් දුන්නට වැඩිය වටිනවා ඒ කියන්නේ භාවනාවට වැටෙන්නේ කුසලේ භාවනාවට වැටෙන්නේ එතකොට අපි මේ විශාල ධනයක් ශ්‍රමයක් කාලයක් වේදම් කරලා දානාදී කටයුතු කරනවට වැඩිය හුඟක් වටින පින්කම සීලෙන් කරගන්නවා සීලයට වගේ දසදහස් ගුණයක පින්කම එක චිත්තක්ෂණයක භාවනා කිරීමෙන් කරගන්නවා. ඒ භාවනාව උන්නෝය සතියෙන් ඉන්නකොට සිද්ධ වෙනවා. නමුත් හුඟව දෙනෙක් ඒකේ ඒ විදිහට බාර ගන්න කැමති නැහැ. හුඟව දෙනෙක් කැමති ඒ දඹදිව යන්න, දාන දෙන්න, ඒ වගේ දේවල්. මොකද එතකොට ආගමික පරිසරයක් තියෙනවා. මේ සතිය පිටුපම ආගමික පරිසරයක් පෙන්නනවා. කරන දේ 100න් යුක්තව කරන එකයි තියෙන්නේ. ඒක නිසා මට අවුරුදු 26 27 විතරදී ධම්මික හඳුරෝ මට කියලා දුන්නේ ආධුනිකයෙක් වශයෙන් මට ඉඳගන්න කිව්වෙත් නෑ සක්මන කියලා දුන්නෙත් නෑ එදිනෙදා වැඩ කරනකොට සතිය පිහිටවන්න තමයි මට ඉගැන්වුවේ ඒත් අවුරුදු ගාණක් මම ඇසුරු කරලා කිව්වේ Taman තනියම කරන වැඩකදී නැවතිල්ල කරන්න ඉගෙන ගන්නයි කරන ගම මුළු හදින්ම මේ වැඩේ කරන්න කියලා ඉතින් ඒ ස්වාමීන් වහන්සේ මට අඳුන්ලා දුන්න එක මට තාමත් මතකයි මං ගිය පාර ගිය වෙලාවේදී ඒ සිංගප්පූරු ගියලාදී කතා කරලා ස්තුති කළා ආවා. ඒ ස්වාමීන්ට මතක නෑ ඒක. ඒ ස්වාමීන් කිව්ව උදේ නැගිටලා මූණ හොදනකොට, දත්ම දිනකොට අදිෂ්ඨාන කරගන්නයි කිව්වා මම මේ වැඩ ඔක්කොම එක පැටලවන්නේ මම මූණ හොදනකොට 100%ක්ම මූණ හොදන බව දන්නවා. දත්ම දිනකොට දත්ම දින බව දන්නවා. ඒකට සිහිය පිහිටීම සඳහා ඒ වැඩේ පොඩ්ඩක් නැවතිල්ල කරන්නයි. එතකොට අපිට තිබුණේ ලිඳකින් වතුර ඇදලා බාල්දියට මූණ ඔබලා මූණ හොදන එක. ඉතින් උදේට මේ වගේ තමයි සීතලයි. ඉස්කෝලේ යන්න ඉස්සර වෙලා 7:00මාට 6:00මාට 6:00මාට විතර යන තමයි ලිඳට යන්නේ. ගිහිලා දත් මැදලා වතුර බාල්දියක් ඇදලා බාල්දියේ ලිංගේ ලිඳේ පඩියේ මේක උඩ තියලා ඉතින් අත් දෙකට වතුර අරගන්නකොටම ඒ වතුර වැක්කිරන සද්දේ එහෙම එනකොටම හිතා ගන්නවා මට දැන් මුළු හදින්ම මම මේ 100 පීටවන්න ඕනේ කියලා. ඒකට මූණේ වතුර ගෑවෙන්නේ නැහැටි. මූණ හොදන්නේ නැහැටි. වතුර කටර ගත්තාම ඒ දත් බෙහෙතුත් එක්ක දත කට සීතල වෙන හැටි ඔක්කොම 100ෙන් කරන්නේ. නැවතිල්ලේ 100ෙන් කරන්නේ කියලා. එහෙම කෙරුවට පස්සේ ඕන හැන්දෑව නිදාගන්න ඉස්සලත් දත්ම දින පුරුද්දක් තියෙනවනම් ඒකත් එතෙන්වත් දාන්න පුළුවන්. එතකොට දවසේ සම්පූර්ණ ගමන මේ නූලක් අල්ලගෙන නූල දිගේ අත ඇදගෙන යනවා වගේ පේනවනම් අර උදේ දත්ම දින වෙලාවෙයි හැන්දෑවේ දත්ම දෙන වෙලාවේ සතිය තියෙන තින්ත බින්දු දෙකක් හිටියා වගේ නූල දෙකේ හිටිනවා. අනිකව දන්නේ අනිතව මොනවා කරනවද කියලා අපි දන්නේ වෙන වෙලාවක් කල්පනා කර කර කරන්න වෙන දේවල් කල්පනා කර කරන්න වෙන ඇත්තෝ ගැන කල්පනා කර කරන්න මේක විතරක් නෑ මූණෝදන වෙලාවේ දත්ම දෙන වෙලාවේ මම මේක කරනවා කියලා අන්තිමට යනකොට ඒ වගේ මේ තැන් තැන් වලින් ටිට් ටිට් හිටින විදිහට Taman තනියම කරන වැඩවලදී සීය පීටවන්නේ කියලා කියනවා. ඒකට දැන් මම මේ කතා කරන්නේ 77 8 වෙච්ච සිද්ධියක්. දැන් 2008 2010 වෙනකොට මම අවුරුදු 32ක් ඇහුව දවසේ ඉඳලා කරලා කරලා කරලා දැන් මම කියලා දෙනකොට කියන්නේ එදිනදා වැඩ කරනකොට පුද්ගලිකව තමන් කරන වැඩ තියෙනවනේ වැසිකිලි කැසිකිලි කරනවා දත්ම දෙනවා මූණ හොදනවා වගේ දෙවන්නේක් සම්බන්ධ නැතිව පොඩ්ඩක් නැවතිල කරන්න මේ 100 පිටවන්න දෙක අදිෂ්ඨාන කරන්න මට මේ වෙලාවේදී වෙන එකක් එපා මට සිහිය පිටවන්න ලැබෙයි කියලා. තුන්වෙනි එක ඒ කරනකොට Tamanගෙන් පිට වෙන සද්දවලට අහුම්කම් දෙන්න. දත් මදිනකොට ඇහෙන සද්දේ මූණ හොදනකොට ඇති වෙන සද්ද ඒකවල Tamanගෙන් පිට වෙන සද්දවලට අහුම්කම් දෙනකොට අනිවාර්යයෙන්ම හිත ඇතුළට කඩාවදිනවා. හිතට යන්නේ නැහැ. ඇතුළට කඩාවදිනවා. ඒකවල දොරක් වහනකොට හොඳට බලන්න මම මේ දොර වහන්නේ 100ෙන්ද කියලා. දොර එහෙම නැත්නම් දොර දඩස් ගාලා වහන්න. දොර අරිනකොට බලන්න දොරේ බර අතට අරගෙන සොයිබේ දොරේ ලොක් එකේ බර අතට ගත්තොත් අවුරුදු 100ක් වැඩ කරොත් ওই ලොක්ක කැඩෙන්නේ නැහැ. එහෙමනේ ලොක් එකට බර වෙලා ඇරියොත් ඔක්කොම ස්ප්‍රින්ග් කඩලා යනවා ඇඹරිලා වැඩිකල් වැඩ කරන්න බැරුව යනවා. නිසා ඕනම යන්ත්‍රයක් වැඩ කරනකොට Tamange නිකුත් වෙන සද්ද වැඩි නම් ඒ කියන්නේ සතිය අඩුයි කලකොල වැඩි අහගෙන ඉන්න එක්කනටත් දකින්න කෙනාටත් හිත ඇවිස්සෙනවා. යම් කෙනෙක් බොහොම නැවතිල්ලේ වැඩ කරනවා නම් ඒ පුද්ගලයාගේ සිත ඇතුළට නැමෙන සතියට යනවා බලන්න ඉන්න කෙනාට සතිය පිටවෙනවා. ඒක නිසා දොර බනවන්න එපයි කියනවා. කතා කරනකොට දොරෙන් එහාට ඇහෙන ශබ්ද කතා කරන්න එපයි කියනවා. මහා පොළොව මහිකාන්තාව හෙල්ලෙන්න ඇවිදින්න එපයි කියනවා. කකුල තියන කියනවා නිකන් බුරුලට කකුල තියලා ඇවිදින්න පුරුදු වෙන්න කියලා කියන කොතනක ගියා. ඒ හැම වෙලාවෙම කරනකොට ඒක සතිය පිහිටීමට අංග ලක්ෂණයක් කරගන්නවා නම් තමන්ගේ නිකුත් වෙන සද්ද වලට අහුම්කම් දීම දවස පුරාම කළොත් තමන් එක තමන් ඉන්න පුළුවන් වෙයි. සත්‍ය පිහිටුවෙන් වැඩි වෙන පටන් ගන්නවා. ඒක ඇත්තටම අර භාවනා කරන අයට හුඟක් වැදගත් වෙනවා. මොකද යම් කිසි කෙනෙක් ඒ විදිහට නිස්සද්දව මේ වැඩ කරන්න ගත්තොත් බලන අහන කෙනෙකුට ඒක ආදර්ශයක් වෙනවා. සරුවචන් වහන්සේ ඉන්න කාලේ උන්වහන්සේ වරින් හර ඒ අනිකුත් අරණ්‍ය සීනාසන වලට යනවා අනිකුත් ආගම් වල යනකොටම ඈත තියලා මිනිස්සු කියනවලු මේ බවස් ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ වඩිනවා උන්වහන්සේ ශබ්ද කරනවට කැමති නෑ නිශ්ශබ්ද වෙන්නේ කියලා. කවදාකවත් මොනම වෙලාවකවත් ਸਰවචනංශගේ වැඩවල කලකොල නෑ සටපට නෑ. ඉතින් ඒ නිසා අසුරු කරන හැම කෙනාම ඒ අසුරට යනකොටම නිවෙන සාන්ති වෙන ගතියක් තියෙනවා. ඉතින් ඒක හරි අමාරුයි පුහුණු කරන්න ඕනේ. මොකද අද ඒක විනාඩියකට වැඩ තුන හතරක් කරන්න වෙනවා. එතකොට වැඩ දෙක තුනක් කරනවා. දෙක තුනක් කරනකොට අවුල් වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසායි මට ධම්මික හඳුරෝ කියලා දුන්නේ එක් Taman විතරක් කරන එක වැඩක් අරගෙන ඒකේ silently mindfully slowly SMS මෙන්න මේ තුන ඉගෙන ගන්න ඕන හැම වෙලාවෙදීම අර තනියම කරන වැඩවලදී අල්ලගත්තට පස්සේ ඊට වැඩිය ටිකක් කලබල කරන වැඩ කලකදී වුණත් ටික ටික ටික ටික ටික පුරුදු කරගෙන යනවා. එහෙම නැත්නම් හරි අමාරුයි මේ හිතා ගන්නවත් අමාරුයි මේ කලබල ජීවිතයක කොහොමද සතුටුමත් වෙන්නේ කියලා. හැබැයි මම එකක් කියනවා. ඕගොල්ලන්ට වැඩිය කලබල ජීවිත ගත කරන හුඟව දෙනෙක් සතියෙන් ගත කරන බව මම දන්නවා. ඊටමත් බරපතල රස්සාවල් කරන ඊටමත් බරපතල භක්තියෙන් කටයුතු කරන උට වැඩිය වැඩ කරන්නේ නැත්තො බර ගාණක් ඒ தත්ත්වයටපත් වෙලා තියෙන්නේ සතියෙන් කරලා. ඒ නිසා නිදහසට කරුණු ගන්න යන්න එපා මට බබාලා ඉන්නවා මට මේ අර වැඩ තියෙනවා මේ වැඩ තියෙනවායි කියලා ඒව ඔක්කොම මරණයෙන් මේ පිටට විතරයි. මරණයෙන් එහාට යන්නේ සතිය විතරයි. ඒක නිසා පුළුවන් තරම් බලන්න ඕනේ දවසකට එක චිත්තක්ෂණයක්වත් ගොඩ දාගන්න. මම දැන් මෙතන කියන එකට අරගන්න. ඉතින් ඒක මේ ලේසි නම් අර වගේ පරියන්කේ පුරුදු කරලා තමයි සක්මන පුරුදු කරලා තමයි එදින්දා වැඩවලට යන්න ඕනේ. නමුත් මේ මම පටන් ගන්නකොට ඒ 79 80 දී මට කියලා දුන්නා 84 විතර වෙනකන් මට කවදාකවත් මේ ඉඳ ගන්නවත් භාවනා මධ්‍යස්ථානවත් යන්න හම්බුනේ නැහැ. මං කිරුවේ ඊවට කියවලා පොත් කියවන එකයි මේ අනිත් එක මේ තරුණ කට්ටිය ඉන්නවනම් මං කියන්නේ කාටවත් දැනෙන්න කරන්න එපා. දැනෙන්න කිරුවෝ කොක්කවද? සතිය පිටුනා කියලා කවුරු හරි දැනගත්තොත් ඒක අම්මතර බරක් වෙනවා. ඒ නිසා කාටවත් දැනෙන්නේ නැති වෙන්නේ නිකන් හොරකමක් කරනවා වගේ කරන්න ඒක හරි අමතර গুপ্ত ධර්මයක් එතන තියෙනවා. ඉතින් ඒ අතින් නම් නටන කකුලේ ගෙජ්ජි කපන හොරකමක් මයි ළඟ තියෙනවා. ඕනේ වැඩක් මට කරන්න පුළුවන්. සම්පූර්ණ දවල් මිගෙල් රෑ දනියෙල්. ඕනේ කලබල ජීවිතයක් ගත කරන ගමන් මගේ ජාම මට බේර ගන්න පුළුවන්. ඒ ඕනේ හිමීට සාන්ත ජීවිතයක් ගත කරනම ඕන කලබල වැඩක් කරන්න පුළුවන්. අතපය කැඩලා තියෙනවා මගේ තුවාල වෙලා තියෙනවා. ඒ වගේ මේ ස්ථානෝචිත ප්‍රඥාවක් එහෙම නැත්නම් තන්නසිනුවන කට්ටකමක් වෙට්ට පිටලකමක් ඕන වෙනවා සත්‍ය පිටව. නිකන් නම් එන්නේ නිකන් අපි හිතන විදිහට සාන්ත වෙන්නේ නැහැ. මොකද ලෝකේ හැදිලා තියෙන්නේ සත්‍ය පිටවන්නේ නෙවෙයි ලෝකේ හැදලා තියෙන්නේම මේ මත්වීම සඳහා අසත්‍යමත් වීම සඳහා පමාව සඳහා ඒ නිසා අපි මේ මහා ලෝකයේත් එක්ක ඉන්න ගමන් ඒගොල්ලන් ඇඟට නොදැනි අප්‍රමාදේ සතිය වඩනොයි කියන එක බුදුරජාණන්ස් කියන්නේ සාක්‍ය පුත්‍රයෙකුට විතරක් සාක්‍ය දිහිතාවකට විතරක් කළ හැක්කක් කියලා හැමෝටම කරන්න බෑ. නමුත් දැනගත්තොත් පොඩි දරුවෝ පවක් කරනවා. පොඩි දරුවන්ට පව පුරුදු කරනවා දැන් ඇමරිකාවේ අවුරුදු 4 පන්තියෙන් පටන් අරගන්න. පහ 6 වෙනි පන්තියට යනකොට සාමාන්‍ය මට්ටමකට පුරුදු කරලා දෙනවා සත්‍ය කියන වචනේ පාවිච්චි කරන්නේ වෙන වචන පාවිච්චි කරලා මොකද සමාජයේ ඒ තරම්ම මේ අසහනකාරී සමාජය තියෙනවා. මේ සතිය යතින් හරි වටනවා. ප්‍රශ්න තියෙන්නේ දිනදා ජීවිතයේ සතිය වැඩි දියුණු කරගන්න ආකාරය කරුණාවෙන් පහදා දෙන්න කියන්නේ. ඉතින් අර ඇත්තටම පහුගිය දවස්වල ඒක මේ භවනා පන්ති සඳහාම සමහර අර පොත් පරිවර්තනය කරලා ඉංග්‍රීසි සිංහල ලේඛන අපි සකස් කරා. කියවීමෙන් යම් අදහසක් ඇති කරගන්න ඒකෙත් ඔය ආනාපාන සතිය පිළිබඳ ලියපු එකේ අවසාන කොටස ලිවේ දිනදා ජීවිතයේ සතිය පිළිපදව ගැනීම සම්බන්ධව තමයි. ඉතින් මේ ගැන මම මේ අනික් ප්‍රශ්නට යන්න ඉස්සෙල්ලා මේ තව මේ ගැන අදහස් ප්‍රකාශ කරන්න හෝ මත ප්‍රකාශ කරන්න කාට හරි කියනවා කියලා දැනගන්න කැමතියි. ඒ කියන්නේ মালටි ටාස්කින් කියලා කියන්නේ එකවරකට ගොඩක් වැඩ කරනවා කියන්නේ. කරන්න වෙනකොට කොහොමද සතිය පිටවන්නේ කියලා ඒ නිසා ආධුනිකයා කරන්න බෑ ඒක. ආධුනිකයා සාමාන්‍යයෙන් මේ වගේ වෙලාවල් වල සතිය පිටවීම බාර ගන්න නැතුව එයාට කරන්න තියෙන ඉස්සලා ඉස්සලා නැවතිල්ලේ තනි තනිව කරන වෙලාවදී පුරුදු කරලා පස්සේ තමයි ඇත්තටම ඊට පස්සේ එනවා ඒක. එනවයි කියලා කියන්නේ මේ බයිසිකල් එකක් පදින්න පුරුදු වෙනකොට හැන්ඩල් දෙකම අත් දෙකකින් අල්ලගෙන තමයි පුරුදු කරන්නේ. බැලන්ස් එක පස්සේ එක තනි එක අතින් ගෙනියන්න පුළුවන් බයිසිකල්. එතකොට අනික් අතින් බඩුවක් උස්සගෙන යන්න පුළුවන්. ඉස්සල පුරුදු වෙන කාලේ බයිසිකලෙක් පුරුදු කරන කාලේ අද්දකින් අල්ලන්න ඕන. පහුවෙලා පහුවෙලා යනකොට එක අතකින් බඩුවක් අරන අනික් අතින් අරගෙන ඕනනම් සිගරට් එකකුත් බිවි ආවතිල ආයෙත් අල්ලගෙන යන්න පුළුවන්. ඒකල අද් දෙකම අතහැරලා යනවා දැකලා තියෙනවා. බයිසිකලේ පැදලා මෙහෙම මෙහෙම කරනකොට හරවලා ගන්න පුළුවන්. බයිසිකලේ යන ගමන් ඔය හලාවත පැත්තේ දාන කණ්ඩායම කොහෙද කට්ටිය? ගම්පහ. ගම්පහ පැත්තේ නෑ හලාවත පැත්තේ පොල් කපන කෙක්ක තියෙනවද කියලා දෙනවා. කෙක්කි පහයි අරගෙන යනවා. අද මේක උඩ තියාන මෙතනilla මේ ඔතන ඉඳලා ඒ වගේ පිටිපස්සට දිගයි පොල් කෙකි දෙක. පොල් කෙකි පහයි අරගෙන බයිසිකලේ තියාගෙන බැලන්ස් කරගෙන යනවා මේන් රෝඩ් එකේ. පුදුම හිතනවා මේ මිනිස්සු ඒක ඒ බැලන්ස් කරන හැටි. සාමාන්‍ය බිම අරගෙන යන්නත් අමාරු තරමක්. බයිසිකලේ අරගෙන යන්නේ බ්‍රේක් නැහැ බයිසිකල් වල. කිසිම බයිසිකල් එකේ පැත්තේ බ්‍රේක් නැහැ. අරගෙන යන්නේ ඒක ලියලා ගානටම හරවන වෙලාවල් වල ස්පීඩ් එකයි හරව ගන්න හැටි බලනකොට මේ মালටි ටාස්ක් මොනවද කියලා හිතනවා. හැබැයි ඉස්සෙල්ලා පුරුදු වෙනකොට ඒව බෑ. ඉස්සෙල්ලා පුරුදු වෙනකොට අත් දෙකීම බයිසිකල් හැන්ඩ් එක අල්ලන්න, තවුරුත් බයිසිකලයත් අල්ලන්න ඉඳලා තමයි පුරුදු කරන්නේ. ඒ වගේ ඉස්සෙල්ලා සතිය පිහිටුනකොටත් ඒකටම ගරු කරලා හිමීට නැවතිලි පුරුදු කරලා කරලා යනකොට ඒකේ ක්‍රම සහ විදි හරියට එන්න පටන් අරගන්නවා. ඉතින් ඒක නිසා මේ ඒ බරහතු අල්ලන්න යන්නේ නැතුව පුළුවන් ප්‍රමාණයෙන් ටික ටික කරන්න කරලා කරලා මේවා සිද්ධ වෙනවා කියලා කියන්නේ කාලානුරූපව ඇඟ හුරු වෙන්න ඕනේ. හුරු වෙනකොට හුරු වෙනකොට අනිවාර්යයෙන්ම ඊයේ කරන්න බැරි වැඩක් අද කරන මට්ටමට හිතේ තියෙනවා මේ උත්සුක ගතියක්. හිත උනන්දු වෙනවා. ඒක හිත මේ කවදාකවත් බහ තබන්නේ අලුතෙන් අලුතෙන් ක්‍රම සාහිත්‍ය හොයනවා. ඒක කොතින් හරි පටන් අරගත්තොත් අනිවාර්යයෙන්ම කරගෙන යන්න පුළුවන් වෙනවා. ඔය ඒ ඇත්තටම ඒක ඒක තේරුම් අරගන්නකොට එහෙම නැත්නම් ඒක ගන්නකොට ඒ යෝගාවචරය සතිය පිහිටවල කියන යාන්ත්‍රික වැඩක් නෙමෙයි හිතත් හැදිලා තියෙන්නේ one dog at a time. එක වෙලාවට එකයි අපි කරන්නේ. දෙක තුනකට හිත යොදාන කෙරුවට. ඉතින් ඒක නිසා ඒව තේරුම් බේරුම් කරගන්න හැඟීම හුඟක් වෙලාට යෝගාවචරයට ගන්න පුළුවන් පරියන්කේදී ඉඳගෙන ගත්තට පස්සේ බොහෝ රාජ්‍යකාරී කරනකොට වුණත් එක දිහා එක වැරකට සිද්ධ වෙනවා. ඒ නිසායි දෙක තුනට කරන්න ගියාම අතපය තුවාල කරගන්නේ දත හැපෙනවා. බත් කනකොට කතා කරන ගමන් දත හැපෙනවා. පිට ඌර යනවා. එකක් කරනවා නම් හරි ලේසියි. එතකොටම තේරෙනවා මේ වගේ 10ක් 15ක් කරේ දාගෙන මේ මොකද්ද මේ කරන වැඩේ කියලා තේරෙනවා. මේක නිකන් හරියට කරත් බැඳගත්ත ගොනෙක් වගේ පරාදිනවා. එතන මොකද්ද කරන්නේ? තමයි සතිය පිටව ගන්නත් නැහැ, ජීවිතේ ජීවත් කරවන්නත් නැහැ. මැටි පරත්තක් අදින හරකෙක් වගේ බරාදිනවා. ඒව අඩු කරලා මල්ටි ටාස්කින් උත් අඩු කරලා යැපෙන්න පුළුවන් ආර්ථික අසකස් කරගෙන ඒකට පුළුවන් වැඩ ප්‍රමාණයක් දාගෙන එන මට්ටමක සමාජික දැනුමකුත් ඇති වෙනවා සත්‍ය පිහිටවනවා. කරන්න පරිසරයේ බලපෑමවට කවුද මොකද්ද මේකෙන් අපිට ලැබෙන ඵලේ? අන්තිම ඉටිපන්දම දෙපැත්තෙන් පත්තු කරපුවාම වෙන්නේ මොකද්ද? නිකන් උණු වෙලා වැක්කෙන ඉටිපන්දම. දැවෙන්නේ නැහැ. කෙලින් කරලා බැලුවොත් එක දැල්ල නම් හුඟක් අල්පත් වෙනවා. දෙපැත්ත පැත්ත කිරුවොත් දැලි දෙකක් පෙනුනට ඉක්මනට ඉටිපන්දම දී වෙලා රැක් කරනවා. ඒ නිසා ඉටිපන්දම දෙපැත්තෙන් වැක්කිරලා තමයි පත්තු කරලා තමයි දුවන්නම් වාලේ දුවන් ආදන එක. ඒවත් කල්යාණ මිත්‍ර අසු කරනකොට සතියෙන් වැඩ කරන්න හදනකොට පේනවා කාගේ එළවින්මකටද මම මෙච්චර මේ දේවල් ඔළුවේ දාගෙන කරන්නේ කියලා. ඒක මේ ධර්මයෙන් හම්බෙන ආරසාවකම මේ ගොඩේමනක් තියෙනවා මේ මල්ටි ටාස්ක් කරන එක පිළිබඳ දක්ෂකමත් පුරුදු වෙන අතර ඇයි මේව කරන්නේ කියලා Tamanටම ප්‍රශ්නයක් මතුවෙනවා. එතකොට මේ ධර්මයෙන්ම සමතුලිත කරලා දෙනවා. ගරුතර ස්වාමීන් වහන්සේ පැරණි සිද්ධියක් වර්තමානටගෙන නැවත සීකරද්දී ඒ පිළිබඳව කැමැත්තක් හෝ අකමැත්තක් ඇති නොවේ. නමුත් පැරණි සිද්ධියේ වර්තමානටගෙන ඒමට අවිද්‍යාව ප්‍රමාදයට අසුවීමද පැරණි සිද්ධිය වර්තමානට පැමිණෙද්දීම සතියට යට කිරීමද කළ යුත්තේ. මේකේ අර ප්‍රශ්න දිහා බලනකොට පේන්නේ අර සකර්මක අකර්මක ව්‍යාකරණ වැරද්දක් තියෙන ප්‍රශ්නයක් නෑ මෙතන. පැරණි සිද්ධියක් වර්තමානට ගෙන ගෙන කියලා කියන්නේ සකර්මකෝ සීපත් කරනවා කියන එකයි. සිහියෙන් කරනවා කියන එකයි. ඉතින් නැවත සිහි නැවත සිහි කරද්දී අපි නැවත සිහි කරන්නේ එක්ක තණ්හාවට හෝ ද්වේෂයට අදාළ වෙච්ච සිද්ධි තමයි අපිට මතකේ තියෙන්නේ. මතකේ තියෙන්නේ කුණු. තද රාගය හෝ තද ද්වේෂය සාමාන්‍ය දේවල් මතකයට යන්නේත් නැහැ. මදහත් දේවල් මතකයට යන්නේ නැහැ. ඒ පරණ දෙයක් අපව ගන්නවයි කියලා කියන්නේ තදබල රාගයක් හෝ තදබල ද්වේෂයක්. ඒක අලුතෙන් ඇදලා ගන්නෙම කුණක් තමයි. සිහිපත් කරන්නේ මේ වර්තමානයේ අපි දැන් කතා කරුවේ සිහි වර්තමානයේ පිටවන එක සිහි කරනවා නම් ඒ කියලා තියෙනවා ඒ පිළිබඳව කැමැත්තක් අකමැත්තක් ඇති නෙවෙයි. නමුත් දෙවෙනි කියන නමුත් පැරණි සිද්ධිය වර්තමානට ගෙන ඒමට අවිද්‍යාව හා ප්‍රමාදයට අසුවීම දේ කොහොම කියන්න වෙනවා. මොකද අපි මේ කතා කරන කජ්ජියනීය සූත්‍රය කියලා තියෙනවා පරණේ සිහිපත් කරනවා නම් සිහිපත් කරන්නේ ගත වෙච්ච රූප වේදනා සංඥා සංකාර විඥානයේ සෑම දෙයක්ම මේ තණ්හාමාන දිට්ඨිය යට තමයි ගැට ගහලා තියෙන්නේ. තණ්හාමාන දිට්ඨියට අහුවෙච්ච නැති කොටස් මතකයට යන්නේත් නැහැ. මතකේ තියෙන කුණු බරපතල හොඳ හෝ බරපතල නරක ටික. ඒව ආපහු එනමට කරන දෙයක් නමුත් ගෙන්න ගන්නවයි කියලා කියන්නේ පහ කියන්නයි ඔඩොක්කේ දම ගැනීමක් තමයි. නමුත් අන්තිමට ප්‍රශ්න නගනවා පැරණි සිද්ධිය වර්තමානට පැමිණෙද්දීම ඉස්සර කියන්නේ ගෙන්න ගත්තයි කියලා දැන් කියන පැමිණෙද්දීම සතියට යට කිරීමද කළ යුත්තේ. දන්නවනම් වර්තමානයේ මේ ආවා ගෙන්නුවා නෙවෙයි ආවන ඒ සතියට යට කරන්න බෑ එතකොට පමයි දැනගන්න පුළුවන් මේක ඉල්ලා ගෙන්න ගත්ත කරන්නේ ආපු දෙයක් කියලා එතකොට නම් බේරුමක් තියෙනවා මොකද තමන්ගේ චේතනාවකින් නෙවෙයි සිද්ධ වෙලා තියෙන්නේ ඉතින් ඒක නිසා මේ මේ වගේ සංකීර්ණ ප්‍රශ්නදී සතිය හරි අමාරු කරන්න පුළුවන් තරම් බලන්න ඕනේ වර්තමානයේ පත්‍ත්‍ච්ච අරමුණේ කැමැත්ත අකමැත්ත තියෙනවද කියන එක ලේසියි අතීත දෙයක් සිහිපත් කළා ඒක කැමැත්ත අකමැත්ත තියෙනවද කියලා බලන එක මොකද එතකොට සංකීර්ණතා දෙක තුනක් බලපාන. වර්තමානයේ බලුවේ මතුවෙන මතුවෙන අරමුණේ මේක රාගේ මේක ද්වේෂේ නැත්තම් මේක රාගානුසය ද්වේෂානුසය කියලා අල්ලන්න පුරුදු වුණොත් ඒකෙන් ඇතිවෙන අන්වය ඥාන ඒකෙන් ඇතිවෙන ණය විපස්සනාවෙන් පුළුවන් අතීත අනාගත බලන්න. වර්තමානයේ තමයි අපි සහතික වශයෙන් ලබන්නේ අතීත අනාගතේ කරන දේවල් සේරම සිද්ධ වෙන්නේ අනුමාන ඥාන වලින් ණය විපස්සනාවෙන් තර්ක ඥාන වලින් ඒක මේ ප්‍රත්‍යක්ෂෙම නෙවෙයි ප්‍රත්‍යක්ෂයෙන් වටින ආලෝකය අනුව යෑමක්. ඒ නිසා ඒක වැඩි උනන්දු කරවන්න එපා. උනොත් වෙච්ච එකේදී අඩුවෙම පෞසිද්ධ කරගන්න අඩුවෙම අප්‍රමාදයටපත් වෙන කටයුතු කරන මිසක් ඒක මේ විශ්සර කරලා දෙවැන්නෙකුට බලන්නත් බෑ මොකද්ද මේ කියන්නේ කියලා. ඒක තව කෙනෙකුගේ චිත්තසංතානයක්. අමාරුයි වර්තමානේ නම් මේට වැඩිය ප්‍රත්‍යක්ෂයෙන් කියන්න පුළුවන්. හැඟවි ඇති නමුත් ප්‍රබල කෙලෙස් ඒ කියන්නේ අනුසය කෙලෙස් ඉබේම මතු නොවන නිසා ඒවා මම මතක් කරලා මතක් කර මතු කරලා ඒවාට සත්‍යමත් වීම සත්‍යමත්ව ටිකෙන් ටික අඩු කරගන්න යෑම වැරදිද ඉතින් මේ මතක් කරගන්න හදන්නේ මම නම් ඒකම කෙලෙසයක් තමයි. මේ වැඩේ කරන්න හදන්නේ මම නම් ඒකට මේ මමට පොහොර දෙමිල්ලක් තමයි මෙතන වෙලා තියෙන්නේ. ඒක නිසා මම ඉස්සෙල්ල ප්‍රශ්නයි කියන්නේ කෙලෙස් කැපිලා සිද්ධ වෙනවා සිද්ධ වෙන්න තියෙන්නේ වර්තමානයේ විතරයි ඒ මතු නොවෙන ඒවා මතක් කරන්න හදනවයි කියලා කියන්නේ ඉල්ලගෙන කෑමක්. ඇදගෙන නෑමක්. ඒ මොකද එතකොට මේ මම හැම තමයි පෝෂණය ලබන්නේ. ඒක නිසා මේ විපස්සනා වෙදී පුළුවන්තරම් උපදෙස් දෙනවා. මේ අහකැන්නයි ඔඩොක් වේදා ගන්න එපා. බුදියාගෙන ඉන්න කොටි අවසන් දෙපා. කරදර ඔබට කරදර කරන තුරු කරදර වලට කරදර කරන්න එපා කියලා ප්‍රකාශයක් තියෙනවා. මේ භාවනා කරන අයට බුද්ධම ගායක් එන්න පටන් අර ගන්නවා මොනවත් නැතුව ඇවිල්ලා භාවනා කරගෙන ඉන්නකොට අහක යන දේවල් අරගෙන හරි ලස්සන වැඩක් තියෙනවා. මොකද අනික් මිනිසුන්ට වැඩ තියෙනවා. මිනිසුන්ට মালටි ටාස්ක් තියෙනවා. භාවනා කරන මොනවක් කරන්නේ ඉඳගෙන මෙයා තමයි බර බරකාරයා. ඕ හරිම සරයි. හරිම සරයි බැලුවොත් මොන දේ බැලුවොත් පයි. මෙයා තමයි උඩට පැන්නේ ඔස්සලා. ඒක නිසා මේ වගේ මේ මේ ප්‍රශ්නේ ඇත්තටම මේට වැඩිය මේ සංකීර්ණ ප්‍රශ්නයක් මම මේ මහා මේ පාවොක්සයිඩික පොත පරිවර්තනය කරද්දී ඒ ස්වාමීන් වහන්සේගේ පොතේ ලියලා තියෙනවා ඒක අකුසල් කෙලෙස් මතු කරලා මෙනෙහි කරන්නයි කියලා. නාම ධර්ම මෙනෙහි කරනකොට අකුසල් චෛතසිකත් මෙනෙහි කරන්න කියලා. ඉතින් මම ඇත්තටම මේක පරිවර්තනය කරා මට සෑහෙන සැකයක් ඇති වුණා. මම ආපු නැති කෙලෙස් මතු කරලා ඉව මෙනෙහි කරලා ත්‍යාග කරන්න පුළුවන්ද අදාළද කියලා. මම ඉව ඔක්කොම highlight කරා. highlight කළා මම දැන් දෙතුන් දෙනෙකුට දැම්මා ඊට පස්සේ කිව්වා මේව අපිට අදාළ නැහැ කරන්න එපා කියලා. ඊපස්සේ මම කීප දෙනෙකුට ආන්න කිව්වා මේක පොඩ්ඩක් ඉන්න ඊගාටන අයිති බුදුහාමුදුරුවෝම අහන්නේ කියලා. මොකද මේ චෛසික ධර්ම මොන්නම කෙනෙකුටවත් ප්‍රමාණ කරන්න බෑ මේවා. දැන් දැනගන්න ඕන නම් දැනගන්න ඕන නම් බුදු කෙනෙකුගේ තමයි අහන්න තියෙන්නේ. හොඳම වැඩේ තමයි එළඹිච්ච කෙලෙස්. ඒකට කියන්නේ රූප ධර්ම හරි කමක් නැහැ. ඉන්ද්‍රිය ගෝචර වුණාට පස්සේ තමයි වැඩ කරන්න තියෙන ඉන්ද්‍රිය ගෝචර වෙච්ච නැතිව ඇදලා ගන්නවයි කියලා කියන එක භාවනාදී විච විපස්සනා වෙදී කරන්නේ කරන්න යෑමෙන් වෙන්නේ මොකද්ද? මේ චිත්තක්ෂණය පනනවා. වර්තමාන මොහොත පැන්නේලක් වෙන්නේ. එලෙස අඩු කරගන්න ක්‍රමයක් බුදුන් වහන්සේ කියා දී ඇද්ද? ප්‍රශ්නේ අපහැදිලි නම් පැහැදිලි වෙන්න ඉගෙන ගන්න. මේ පැහැදිලි අපහැදිලිකමක් නැහැ. මේ මතුවෙච්ච නැති අනුසය කෙලෙස් මතු කරනවා කියන එකමත් අනුසය කෙලෙසක් තමයි. නැති වෙච්ච මතු කරන්න හදනවා කියලා කියන්නේ මම යාගෙම වැඩක් තමයි. ඒ නිසා මේ මතු කරන දේවල් හොරා ගැම්මගෙන් පේන ඇහිල්ලක් කවදාකවත් අනුසය කෙලෙස් නෙවෙයි ඔයා දකින්නේ අනුසය කෙලෙස් දාගන්න දෙයක් කරන්නේ මම නිසා. ඒවා කර්මානුරූපෝ දෛවෝපගතෝ මතුවේයි. එනේන දෙයට මුහුණ දීම තමයි අපි භාවනාදි කරන්නේ. මතක් වෙන එකයි මතක් කරනවයි කියන එකයි මම කියන්න හදන්නේ. ඒක වුණත් මතක් කරනවා නම් වර්තමාන මොහොත මේ පන්නේලක් තමයි වෙන්නේ. කරපු පිනක් හරි මතක් කරනවයි කියලා කියන්නේ වර්තමානයේ නෙවෙයි ගත කරන්නේ. මතක් වෙනව නම් කරන්න දෙයක් නෑ අපිට කිය හැකි මගේ හිත දැන් අතීතය ආශ්‍රය කරනවා කියලා. ඒක ඉතින් බුද්ධ දේශනාවේදී එහෙම නැත්නම් අපේ තේරවාදයේ පිළිගන්න මතයක් තියෙනවා. අතීතේ ස්මරණය කෙරුවොත් කොයි දේ කළත් පශ්චාත්තාපය තමයි ඉන්නේ. පිනක් කෙරුවා කියලා හරි මතක් කරන එක පශ්චාත්තාප වෙන්න වෙනවා මොකද අතීතයට හිත යෑමක් වෙලා තියෙන වර්තමානයේ පැනිලා කරන්නේ. ඒ පින ඒකෙන් වෙන කර්මානුරූපව දෛවගත වෙයි. Taman තියෙන පුළුවන් තරම් වර්තමානයේ හිත පවත්තන. හැබැයි භාවනා නොකරන අයට අරගුරුකම කියනවා. භාවනා කරන්නේ නැති, භාවනා කලේ කුසලයේ දන්නේ නැති, සීල කුසලයේ දන්නේ නැති අය කියනවා දීපු දාණය මතක් කරන එක අලෝභ චේතනාව පහල කර ගැනීම. භාවනා කරන එක නම් දැනගන්න ඕනේ ඒ කරන්නේ මේ දාණය නෙවෙයි සීලය නෙවෙයි භාවනාව. ඒක නිසා මේ භාවනා කරන වෙලාවේදී පරණ දාන කුසල සිහිපත් කරනවා කියලා කියන්නේ ඒ කියන අරතිය කියලා කියන්නේ අධි කුසලයට කම්මැලිකම. තමන් විශ්ින් කළ උත්කෘෂ්ඨ දේ බහතබල ඊට පල්ලෙහා තියෙන දේ කරනවා. ඒක නිසා මේ මහසිසාරක පොත පරිවර්තනය කරන සඳහන් කළා තියෙනවා භාවනා රිට්‍රීට් එකේ ඉන්නකොට තමන් දැනගන්න ඕනේ මේ සාම අමාරුවෙන් හම්බ කරගත්ත මේ වටිනා වෙලාවේදී ඒ ලාමක දේවල් වලට යොදවන්න යන්න එපා. ඉදිරි ජීවිතේදී ගොඩාක් දේවල් කරන්න අවස්ථාව ලැබෙනවා. නමුත් නාස්ති කරන්න එපා. ඒ තමන්ගේ தත්ත්වේ පහළ වෙනවා. ඒකෝට තමන්ගේ තරම් නොවන වැඩක් වෙනවා. රිට්‍රීට් එක නොවි භාවනා මධ්‍යස්ථාන නොවි ගෙදර ඉන්නකොට නම් අපිට රාගයක් වෙන වෙලාවේදී මේ මේ අසුභ භාවනා කරනවා වගේ ලෝභ හිතවිල්ලක් වෙන වෙලාවේදී දීපු දානයක් ශීපත් කරනවා ඒ ලෝභය අඩුව යටපත් කරන්න පුළුවන්. නමුත් භාවනා රිට්‍රීට් එකක් කියලා කියන්නේ ඊටදී වෙනස් තමයි. එහෙම නැත්නම් අපි කිව්වොත් ඔපරේෂන් තියටරයක් ඇතුළට ගිහිල්ලා මට සිගරට් බොන්න පුළුවන්ද කියලා අහලා ගිහිල්ලා රණ්ඩු කරන්න නරකයි. ඒකට නැත්තම් පෙට්‍රල් ෂෙඩ් එකට ගිහිල්ලා ඉවරලා මට අයිතියක් තියෙනවා මට මේකේ පෙට්‍රල් සිගරට් බොන්න පුළුවන් කියන එක වැරදි. මොකද මේ ඒ ස්ථාන මේ සඳහා තියෙන දේවල් නෙමෙයි. ඒ නිසා භාවනා කරන යෝගාචරක පැත්තෙන් පැත්තකින් බලන්න ඕනේ සාමාන්‍ය කටයුතු කරන කෙනෙක්ගේ පැත්තේ බලන්න ඕනේ. ඒක නන්නම් ඒ වගේ දානයක් කී කරලා කමන්නේ. අපි පින්පොත කියලා එකක් තියෙන්නේ. පින්පොතෙන් කරන්නේ ඕක තමයි. භාවනා කරන කට්ටියට ඒක තච්චර ගැලපෙන්නේ නැති දෙයක් වාටපත් වෙනවා. ගරුතර ස්වාමීන් වහන්සේ සම්බුද්ධ ශාසනය යනු සීල සමාධි ප්‍රඥා වේ. කෙටියෙන් කිව්වොත් හිත දියුණු කර ගැනීමයි. හේත් වනවාසී වූ භික්ෂුවක් හෝ මෙහෙණියක් එම ආයතනය තුල එම ආයතනයේ කටයුතු සොයා බැලීම ආදී කටයුතු නිරත වීම හිතේ දියුණුවට බලපායිද. ඒක ඇත්තටම ඉතින් ඒ භික්ෂුවගෙන් හරි මේ නිනාසින් හරි අහන්න ඕනේ. හැබැයි මගෙමුත් අහන එක වටිනවා මොකද මාත් භික්ෂුවක් ඉඳලා. මේක මම ආවට පස්සේ මම ලොකු ස්වාමීන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙනකොට මම ලොකු ස්වාමීන් කිව්වා මේ මම එතකොට මේ ගබඩායි වතට වැටුණා. ඒක තිබුණා ගොඩාක් අස්පස් කරන්න දේවල් මොකද මේ ඇත්තෝ දායකව හරියට දේවල් අපිට ගෙනත් දෙනවා. ඉතින් ගෙනත් දුන්නාට පස්සේ අවශ්‍ය සංඝයා ඉල්ලනකොට දෙන්න ඕනේ. කුස්සියට අවශ්‍ය දේවල් දෙන්න ඕනේ. ඉතින් මේක සාමාන්‍යයෙන් මේ නගරයක තියෙන සම්පකාර මැනේජර් කෙනෙක් වගේ වැඩක් තියෙනවා ඒක. සෑහෙන වැඩ තියෙනවා. ඉතින් ඒක කරනකොට ඇත්තටම මම දක්ෂයි වැඩට. ඒ වුණාට මම හිතුණා මේකට තමයි පැවිදි වෙන්නේ කියලා. අතරමැද බඩුවස් කරනවා දෙනවා. කරන්න පුළුවන්. පස්සේ මම විවේකීව ඉන්න වෙලාවේදී ලොකු ස්වාමීන් වහන්සේ අඳට ගිය වෙලාවකදී මම කිව්වා මෙහෙමයි ස්වාමීන් වහන්සේ බංගබඩාවේ ගත කරන්න මෙහෙම මේව දවසකට අපි පැය දෙකක් විතර ගත කරන්න ඕනේ ඒක අඩු කරන්න ඊළඟ දවල් බෙදලා දෙන්න. ඒකල සුමානකර දවසක් බ්‍රහස්පතින්දා වෙන් කරලා තියෙනවා. අවශ්‍ය දේවල් ස්වාමීන් වහන්සේලාට කුටි පොතේ ලියලා ඉල්ලගන්න. එතකොට කවුරු හරි ආවොත් අලුතෙන් බලන්න ඕන. මේ සෑහෙන වෙලාවක් තියෙනවා. ඊට පස්සේ මේ මම අහපු ප්‍රශ්නේ ආව ලොකු සාංශේ ඇයි එහෙම ඇහුවේ කියලා. මම කියන්නේ මේක මම ඉඳගෙන කරගෙන හිටලා තිබුණු රස්සාවනේ. දැන් මෙතෙන් ඇවිල්ලා දැන් ආයෙත් එතෙන් මම වැටලා තියෙනවා. නෑ මේකේ හිත කලකිරුණාද කියලා මම කියන්නේ කලකිරිලක් නෑ මං අහන්නේ ඔබ වහන්සේගේ මට මහානකම හරියයිද කියලා විතරයි. මෙහෙම ගියොත් මට මහානකම හරියයිද කියලා. ඊට පස්සේ කිව්වා එහෙම නෙවෙයි නම මේ එදා අපි හම්බ කරුවේ ලාභ සත්කාර සඳහා. දැන් මේ සාසනික වැඩක් කරන්නේ. අපිටයි දෙයක් නෙවෙයි දායකෝගෙනලා පූජා කරනවා අපිට තියෙන අදාළ කෙනාට දෙන එක. ඒ නිසා මේකෙදි තණ්හාමාන දිට්ඨි වැඩෙන්න දෙයක් නෑ. මේ මගේ දෙයක් නෙවෙයි මේ. මේ සාසනෙට පූජා කරපු දෙයක්. ඒ රැකලා අනික් කෙනාට දෙන එකයි තියෙන්නේ. ඒකට දක්ෂයාට අර්ථය දන්න එක්කනට ඒක ගා ගන්න නැතුව, තණ්හාමාන දිට්ඨි වශයෙන් අල්ලන්න නැතුව කරන්න අවස්ථාවක් තියෙනවා. නමුත් පෞද්ගලික හම්බ කරපු දේ එහෙම වෙන්නේ නැහැ. ඒක මගේ කියන හැඟීමෙන්, මම කියන හැඟීමෙන්, මගේ ආත්මය කියන හැඟීමෙන් කරන. එතකොට කෙලෙස් වැඩෙනවා. ඒක නිසා මේ වැඩ කෙනෙක් කරනවා නම් මේ ප්‍රයෝජනීය සලකලා කියන වචනේ දැනගන්න ඕනේ. එහෙම නැත්නම් ඇත්තටම මේ මට මෙහෙම කතාවක් මතක් වෙනවා විනාහ වෙන්නත් එක්ක නිල්ලබ භාවනා මධ්‍යස්ථාන හැදුවේ අලහකෝ මහත්තයා. මට අන්තිම දවස් වෙනකොට අලහකෝ මහත්තයා හම්බෙන්න ළඟින් කටයුතු කරන්න හම්බුණා. ඒ මහත්තයා මට මෙහෙම කතාවක් කිව්වා. ඒ මහත්තයා ට්‍රිනිටි කොලෙජ් එකට ගිහිල්ලා තියෙන්නේ මාස 3කට සැරයක් ගෙදර යනවා. ගෙදර ගියාම අප්පච්චි පන්සලේ හාමුදුරුවෝ ගෙනලා ගෙදර බණක් කියවනවා. ඉතින් පන්සලේ වැඩවලට මෙයා පිටක් කරනවා. යන්න ඉස්සලවසි කියලා කියනවලු ඔබ හැන්දෑ කියලා හාමුදුරන්ට කියලා වරෙන් නෑ හැන්ද යන්න ඉස්සලවසි හාමුදුරුවෝ නම්මලා බඩක් කියවනවලු ගෙදර. හෙට මේ ළමයා ඉස්කෝලේ යනවා කියලා. ඉතින් ඒක දැසම මෙයාට දැනුම් තේරුම් නැති වයසේ 14 15 දී වගේ බණක් කිව්වලු එයාට එතකොට මතක් වුණාලු හාමුදුරුවෝ ගෙජ්ජි හොල්ලලා බෙර ගහලා පන්දම් පත්තු කරලා උඩ තිත දාලා බිමට පාවඩ එලාගෙන ඇවිල්ලා වාඩි වෙලා ඉතින් බොහොම ලස්සන බණක් කියන ඉතින් මෙයාලු ඉස්සර වාඩි වෙලා හිටියේ හාමුදුරුවෝ බොහොම දිලිසෙනව බොහොම ලස්සනයි ඊට පස්සේ අම්මා කිව්වලු ගිහින් දැන් යන්න හදන්නේ දැන් ගිහින් පන්සල් ගිහින් වැඳලා වරින් කියලා. පහවෙන්ද දවල් 9:00ට විතර ගියා. පන්සල හතර ඇඳපු ගියක්ලු මේ වගේ වටේට තියෙන මැද මිදුල තියනවලු කවුරක්වත් පන්සලේ නැතුව. ඊට පස්සේ මම දොරට තට්ටු කරාලු සද්දයක් ඇහෙන්නේ නැතුව. ඒකලු මං අලාකෝ මාත්‍යගේ පුතා මේ ලොකු හඳුරෝ ඉන්නවද කියලා. ආ පොඩ්ඩක් හිටපන් ළමයා කිව්වලු. ඔකේ හඳුරෝ. කියලා පැය කාලක් විතර ඇටි නැතුළු දොරට. බලනකොට ඇතුලේ මේ හාමුදුරුවෝ වී වේලනවලු ඇඟ පුරාම මඩලු. සිවුරක් නැහැ අඳනයක් දාගෙන අතපය මඩ ගන්න යන්නම් මේවා කරන්න ඇවිල්ලා මොකද ආවේ කියලා ඊට පස්සේ කිව්වා අප්පච්චි කිව්වා අම්මත් කිව්වා වැඳලා ඉන්නේ කියලා. පස්සේ දැන් නම් බබා ළමයා වෙලා තියෙන සිවුර දාගන්න වෙලාවකුත් නැහැ කමක් නැහැ. වැඳලා ඵලයන් කියලා. ඒකෝර කල්පනා වුණාලු මේ ඊයේ රෑ බෙර ගහගෙන ආපු ආම්දුරෝද කියලා. මඩ ගන්න ඉන්නේ. ඊට පස්සේ කෝලුව ඇයි ස්වාමීන් වහන්සේ මොකද වෙලා තියෙන්නේ කියලා. ළමයා උඹාවේ වන්දනා කරන වන්දනා කළ ඵලයන් කිව්වා. ඊට පස්සේ අහලා තිනු ඇයි කියලා. ඊට පස්සේ කිව්වලු මේවා කියලා වැඩක් නෑ ළමයා. අපිට තියෙනවා නිින්දගම්. අපිට බුදල් ඉඳන් තියෙනවා. ඒ ඉඳන් අපි වැඩ කරන්නේ ගොවියන්ට දෙනවා. තුනෙන් එකක් අපිට දෙන්න ඒක තමයි ඉස්සර අන්ධ ක්‍රමයට කරන හැටි. හතරෙන් එකක් දෙන්න ඕනේ. ඉතින් අපි විමානින්ටන්ට යන්නෙත් නෑ. ඒ මිනිස්සු හතරෙන් එක දෙනවනම් හරියටම බැත මැනල හොඳම එකෙන් හතරෙන් එක දෙන්න ඕනේ නැත්නම් සාමාන්‍ය මේ පැය හැපු නැති වී නම් භාගයක් දෙන්න. ඒකයි අන්ධ ක්‍රමයේ ක්‍රමේ. පන්සල් වලට යනකොටත් ඒක එහෙම තමයි කෙරෙන්නේ. ඉතින් අපිට දෙන්නේ හතරෙන් එකයි ඒකත් දෙන්නේ මඩ තියෙන ටික තමයි කියවලු. මොකද අපි යන්නේ නැහැ කියලා. දැන් ගෙනත් දැම්මට පස්සේ මේක සාසනික දෙයක්. විසි කරන්න බෑ දැන් අපිට. විසි කෙරුවොත් දැන් අපේ වැරද්දට වැටෙනවා. ඉතින් දැන් අටුවට දැම්මොත් නරක වෙනවා. ඉතින් මම මේ මැද මිදුලේ වී වේල වෙලා හිටියයි කිව්වා. මට මේ වී වලින් වැඩක් නැහැ කිව්වා. නමුත් මේ බූදලේ අපේ පන්සල පූජා කළා කියන්නේ. ඒවා රකින්න එක මම කරන්න ඕන. කවුරුත් ඇබිච්චේකුත් නැහැ. හිටියට ඇබිච්චෝව කැමතිත් නැහැ. සාමයට ඇත්තෙත් නැහැ කරන්නෙත් නැහැ. නිසා මම කෙරුවයි කියලා. ඉතින් ඊට පස්සේ මෙයාට කල්පනා වුණාලු මේක මේ ඉඩම් පූජා කරනවා කියන එක මහා දඩුවමක් කියලා හඳුනා. අයිම නඩත්තු කරන්නේ නැහැ. එදා තීන්දුවක් ගත්තයි කිව්වා නිශ්චිල දේවල කිසිම දෙයක් මීට පස්සේ මම සාසනෙට පූජා කරන්නේ නැහැ. අවශ්‍ය කරන දේක් බත්තියක් අම්බලා ගිහිල්ලා දෙනවා, විවුරක් පූජා කරනවා. ගන්න ඕන නම් වාහනයක් දෙනවා එච්චරයි පූජා කරන්නේ නැහැ කිව්වා. මොකද ඒක සෑහෙන බරක් ආවට පස්සේ. ඉතින් ඒ නිසා ඒකට සාසනෙට ඇතුල් වෙනවා නම් තමන්ගේ ජාම බේර ගන්නත් ඕනේ බණ භාවනා කරන්නත් ඕනේ සතිය පිටවන්නත් ඕනේ ඒ වගේම ශිෂ්‍යෝද බාලය හදන්නත් ඕනේ රකින්නත් ඕනේ ඒක නිසා ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ මම කිව්වට පස්සේ මම ලොකු සාහිත්‍ය කරපුවා නම කසාද බැඳනම් gedarak ඒක මේක මහා gedarak පොඩි වැඩක් නෙවෙයි මෙතන තියෙන්නේ හැම කෙනෙක්ම එනකොට පර්ෆෙක්ට් බලාපොරොත්තු වෙනවා මේ ලස්සනට අඩු කරලා ඒක තියෙන්නත් ඕනේ. එන කෙනා එන්නේ දැන් ඉස්සරහන් තිබුණේ මේ මොනවද ඒකට කියන්නේ උළුහව වංගෙඩි මෝල් ගස් දන් දෙනවා කියලා එකක් කරනවා. ගෙදර මිනිහෙක් මරිච්චා ඒ මනුස්සයා පාවිච්චි කරපු සේරම පන්සල කියලා දාන. ඔක්කොම දිරපුවා. ඉතින් ආම්දුරන්ට විසු කරන්න බෑ. ඉව කොට ගන්න කොට ගහපම මීයෝ බෝල. ඊට පස්සේ වේයෝ. ඊට පස්සේ කුරුබිනියෝ. ඒව රකින්න. බැරි වෙලාවත් ඒව එකක් විසිකලා තින්නවලු. අර දායකයා වොත් එහෙම අනේ අම්මේ මේ හත් පුතු පරම්පරාවට ඉස්සලා පූජා කරපේවා මේ ආම්දුර විසිකලා තියෙන හැටි බලන්නකෝ මේ කැටයන් කොටපු ලී කැට කියලා ඒගොල්ලෝ තැවෙනවා. ඒක නිසා මහා මහා gedරක වැඩ තියෙනවා. ඉතින් ඒ නිසා ඒක දැනගෙන කරන එකයි තියෙන්නේ. ඒ නිසා ගියෝ ඉඳගෙන ලේසි වැඩි. මම නෑ ඉන්නේ ඉස්සෙල්ලා අවුරුදු 8ක් 8කටත් වැඩි ගිහිව ඉඳගෙන කරලා කරලා මම මේ ඉඩිය තියන්න හදන්නේ කොට ගන්න බැරි මඩ වලක කියලා දැනගෙනමයි යන්නේ. ඥානරම් සංසක් කිව්වේ ඒකයි අපි ආවේ ලොකු අබිනිෂ්ක්‍මණයක් කරලා ඒක නිසා ඔක්කොමලාගේ කියන කින් පදවලට නටන්න බෑ. අපිට අපේ විවේකී තියාගන්න ඕනේ. ඒ දේවල් කෙරේ අපි ප්‍රමාණයකට පිළිතන්න ඕනේ. ඒකල කටයුතු කරන්න ඕනේ කියන හැඟීමෙන් තමයි කරගෙන යන්නේ. ඒක නිසා මේක හැමෝටම බෑ ස්ථානයක් නඩත්තු කරන්න. ඒකට ප්‍රතිඵල වික්ති ශක්තිය අවශ්‍යයි. දැනගන්න ඕනේ පිරිසක් එක්ක වැඩ කරන හැටි, දැනගන්න ඕනේ රටේ ආර්ථිකය යන හැටි ඔක්කොම සම්බර කරලා තමයි ගෙනියන්නේ. ඒක මේ ආයතනයක් නඩත්තු කරනවා, පවුලක් නඩත්තු කරනවා, ඉස්කෝලයක් කරනවා ඔෆිස් එකක් කරනට වඩා හුඟක් අමාරුයි. සමහරට සාක්ෂියක් තියෙනවා. මේක නිසා ප්‍රශ්න කළ තියෙන්නේ වනවාසී නෝ භික්ෂුවක් හෝ මෙහිණින්නේම ආයතනයේ කටයුතු සාබැලීම ආදී කටයුතු නිර්වීම හිතේ දිනුනට බෑ. මම මේ ගත කරේ වනවාසී වෙලා තියෙන තත්ත්වේ. වනවාසී නොවුනනම් ඇත්තටම කියනවනම් අපිට වැඩිය හුඟක් බර අදිනවා මේ පන්සලේ ආමුතු. ලස්සන වාක්‍යයක් තියෙනවා මට ඒක වාක්‍ය මතක නෑ. මේ ලොකු සංසය ලියලා තියෙනවා ලොකු සංඝයාට අවුරුදු 13 පැවිදිනේ 93ක් වෙනකන් ජීවත් වුණා. ඒ නිසා අවුරුදු 80ක විතර ශාසනය හැඟීමක් තියෙන ඉස්සර කාලේ ගමේ පන්සල ඉඳලා තියෙන්නේ. ඊශාන්සි කියනවා වනවාසී සංඝයාගේ සහ ගමේ සංඝයාගේ කිසිම වෙනසක් නැහැ. ගණේ ගමේ සංඝයා ඒ තරම්ම පුදුමාකාර විදිහට මහන්සියක් මහන්සි වෙනවා. උදේ ඉඳලා හැන්ද වෙනකන් ස්ටෑන්ඩින් ඔන් සෙරමනිස් මේ මිනිස්සු ඉන්න විදිහට කරන්න ඕන. නමුත් එකම දෙයයි තියෙන්නේ ඉතින් අර වනවාසී සංඝයා වගේ නගරවාසී ගමේ වාසී සංඝයාගේ බැලුව බැලමට සාන්ත බවක් පේන්න බෑ. වැඩ වැඩිකම නිසා ඇත්තටම කරන්න බැරි නිසා. ඉතින් ඒකට පස්සේ ලොකු සංහත වෙන පොඩක් පාදලා කියනවා මේ නිසා එවැනි සාන්ත ඉරියව පවතින වනවාසී සංඝයා දකපුවම ගිහිව ඇවිල්ලා ඒගොල්ලෝ අල්ලගෙන පිංකම් කරන්න බලනවා. අපි මේ හමුදාවටත් වැඩියෙන් පිච්චෙද්ද වෙනවා කියලා. මේකෙන් වෙන්නේ දෙපැත්තම පිරිනවයි කියලා කියනවා. ඒ නිසා ගිහිව දැනගන්න ඕනේ. එහෙම කට්ටිය දකපුවාම ඒ මේ ඇත්තෝ මේ විවේකී වැවිලා තියෙන තමන්ගේ වැඩ කරගන්න නිසා මේ සංඝයාත් දැනගන්න ඕනේ ගිහියන්ගේ ආරාධනා බාර අරගන්න නැතුව පින්කම් වලට නොගින් කටයුතු කරන්න කියලා හරිය ලස්සනට අර ලස්සන පොයින්ට් එකකින් පටන් අරගෙන මේ ඒකෙන් වැරතුනොත් වනවාසී විලාය සංඝයායේ නැවතත් ගිහියන් අතරට ගියොත් සංඝයාගේ වැරද්ද. කිසිසේත්ම ගිහියට වැරදි කියන්න බෑ. බෑ ගිහියන්ට දඬුවම් කරලා තරවටු කරලා තිබුණා. සාසනය පිරුණා කියලා කියන්න එන්න එපා. ඕගොල්ලෝ ඒකට ආර්දනා කරනවා. ඒ මේක එක තැනක ලියලා තිබුණා වනවාසී සංඝයා තුලත් එවැනි තත්ත්වයන් අතරදී සංසුන් ඉරියව්වක් නැත්නම් ඒකෙන් ඇති වැඩක් නැත්තේ නෑ කියලා. මේ ගිහි ඇත්තට වනවාසී සංඝයාට සලකන්නේ සංසුන් ඉරියව් නිසා ඒකත් නැත්නම් වැඩක් නෑ. තිබිච්ච නිසා ගිහියෝ වැඩිපුර සද්ධාව වෙලවලා පින්කම් වලට ආර්දනා කරන්න පටන් අරගත්තොත් ඒක එතනින් ගිහියන් අතේ තරද්දා සිද්ධ වෙනවා. නමුත් මොකද කීම් සංඝයාට තියෙන කියලා. ඉතින් සමහර වෙලාවට මම ඕක ලියලා ඉන්නවා ඕනකට වැඩි ආරාධනා කරන්න එනකොට මේ අපි කියාපුවා නෙවෙයි මේ ලොකු හාමුදුරුවෝ කියාපුවා කියලා. ඒ නිසා මේක එච්චරම ලේසි වැඩක් නෙවෙයි මේ කොයි එකක් ඇත්තට සංසාරේ ලේසි නෑ. අවුලක් කරනවා කිව්වත් ආයතනයක් අඩතු කරනවා කිව්වත් වනවාසී වුණත් අරණ්‍ය ග්‍රාමවාසී වුණත් ලේසි තැනක් නෙවෙයි සංසාර කියන්නේ. ගරු ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්න අසන්න හිතුනේ 10 කයන් අතර නිතර පැන නැගෙන ප්‍රශ්න නිසායි. නැත්නම් මගේ එකක් නෙවෙයි ඔය කියන්න දැන්. කමන්නේ අනාගාමී උතුමෙකුට ගිහි ජීවිතය තුළ රැඳී සිටිය හැකිද? නෙක්ඛම්ම අබිනිෂ්ක්‍මණය කළ යුතුද? මම හිතන්නේ මෙතන ඉන්න කට්ටිය දන්න උත්තරය. මොකද කියන්නේ? නැණි මොකද කියන්නේ? අනාගාමී වුණාට ගිහි ජීවිතය තුළ රැඳී සිටිය හැකියි. ඒක ඇති ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. භ්‍රමචාරී සීලය රැක්කත් ධර්මුණන්ගේ ධර්මුණන්ගේ යුතුයකම් ඉටු කරමින් සිටිය හැකිද? අබ්‍රහ්මචාරී ශික්ෂාපදේ රකින්න ගම දරුවන්ගේ මොනුපුරන්ගේ කටයුතු කරන්න පුළුවන්ද කියලා. මොකද කියන්නේ? අනාගාමී උතුමෙකුට වතු පිටි පරිහරණය රූපලාවන්‍ය වැඩ කටයුතු පෙර ආකාරයෙන්ම කරගෙන යා හැකිද? අනේ එහෙම නෙවෙයි කියන්නේ. අනාගාමී උතුමෙකුට වතපිටි පරියන්නේ රූපලාවන්‍ය වැඩ කරන වැඩි කරන කටයුතු පෙර ආකාරයෙන්ම කරගෙන යනවා දැක තිබේ. එසේ විය හැකිද? මොදියන් ප්‍රශ්න ඒ ප්‍රශ්න තේරෙනවද කියලා ප්‍රශ්න තේරෙනවා මම නැවත කියන අනාගාමී උතුමෙකුට වතු පිටි පරිහරණය රූපලාවන්‍ය වැඩි කරන කටයුතු පෙර ආකාරයෙන්ම කරගෙන යනවා දැක තිබේ ඒකට අනාගාමී උතුමෙකුට නෙමෙයි උතුමෙකු වෙන්න ඕනේ ලියනකොට මේක වැරදිලා තියෙනවා එසේ විය හැකිද වතු පිටි පරිහරණය සහ රූපලාවන්‍ය වැඩි කරන කටයුතු මෙතන ප්‍රශ්න දෙකක් තියෙනවා මට පේන විදිහට එකක් තමයි කොහොමද දන්නේ අනාගාමී වුණා කියන්නේ අපි දැන් තව කෙනෙක් ගැන කල්පනා කරලා හිතනවා ඒක ඒ පුද්ගලයා අපට කියලා නැත්නම් අපි හිතනවා මේ පුද්ගලයා මේ කරු කටයුතු කෙනෙක් කියලා. නමුත් මේ ප්‍රශ්න අහන එකනට අනිවාර්යයෙන් මේ පුද්ගලයා ගැන සැකයක් ඇතුවයි මේ ප්‍රශ්න නගන්නේ. ඒ කියන්නේ මේ එයා මේ ලියන එක නදන්නවා මේ මෑනියෝ කතා කරනවා වගේ එවැනි කෙනෙක් කොමනාවෙන් වතු පිටි පරිහරණය කිරීම වගේ දේවල් වලට යන්නෙත් නැහැ විශේෂයෙන්ම රූපලාවන්‍ය වැඩ කරන වැඩ වලට යන්න බෑ. එතකොට මේක දෙකෙන් කොයි එකද ඇත්ත කියලා. ඒ පුද්ගලයා බොරුවක් කරනවාද? තමයි බොරුවක් කියන්නේ ඇත්තටම අදිමාණයෙන් පැවතිලා දන්නෙත් නැහැ. අනිතික මේ රූපලාවන්‍ය කියලා මේ මේ බලන කෙනා දැක්කට ඒ පුද්ගලයා ඒක කෝකද බලනවාද කියන දන්නෙත් නැහැ. ඒ නිසා සාමාන්‍ය සෞඛ්‍යයක් පිණිස කටයුතු කරත් දැන් ඊටාම කොළඹ පැත්තේ ඉන්න පොහොසත් කෙනෙක් රූපලාවන්‍ය නෙවෙයි සාමාන්‍ය කටයුතු කරන්නේ ගමේ මිනිස්සු දකින්න උඟක් වෙලාට රූපලාවන්‍යයක් විදියට. ඒ නිසා හරියට පිරිසිදුවට වැඩ කරනවා ඒක සඳහා වෙලාවක් ගන්නවා ඊස බානවා කෙස් කපනවා ඒව කරනවා. මොකද ගමේ ඉන්න කෙනෙක්ගේ දැන් ඒක දැක්ක නැති කෙනෙක් හිතන්නේ රූපලාවන්‍යයක් කියලා. ඒ නිසා මේ පුද්ගලයා අනාගාමී නැති පිළිබඳව තක්සේරුව සහ මේ රූපලාවන්‍ය වතු පිටි පරිපරියන්නේ පිළිබඳ තක්සේරුව සංඥා. එක එකන එක එකන ගන්න මධ්‍යමතාන්තර. ඉතින් අර මම ඒක පරිවර්තනය කරාය පොත මහසි සායතෝගේ පළවෙනි එකේ භික්ෂුන් ගිහි සීලය කියන එක ඒකේ ඉංග්‍රීසියටත් දාලා දැන් ඉන්ටර්නෙට් එකට දාලා තියෙනවා. ඒ පළවෙනි එකේ පිටපත් ඉවරයි. තව සුළු කාලෙකින් කමල් ඒක හරි ගැසලා දෙයි. ඒකෙදී මහසීසාට පෙන්ලා දීලා තියෙනවා ත්‍රිපිටක ගත ඒ සිද්ධි මේ වගේ හිතා ගන්න බැරි අවස්ථා මහානාම රජුරෝ කියලා කියන්නේ සකදාගාමි කෙනෙක්. රාජ්‍ය තන්ත්‍රය මෙහෙवला තියෙනවා රජ කෙනෙක් විදිහට ඇඳුම් නැදලා තියෙන ඔක්කොම කටයුතු කරලා තියෙනවා. එතකොට බිම්බිසාර රජුරෝ සෝවාන් මරණ දඬුවම තියෙන තීන්දුව කරන්න ඔන්න මෙන්න තැනට ගිහිල්ලා තියෙනවා. තව කෙනෙකුට රාජනීතිය අනුව මරණ දඬුවම් තියෙන කොට දනිය ගෝපාලගේ ප්‍රශ්නේදී ඒ සිද්ධිය වෙලා තියෙන්නේ දනිය ගෝපාල නෙවෙයි දනිය භික්ෂුන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේ ආරණ්‍යකට ගිහලා කුටියක් හදාන ජීවත් වෙනවා. නිකන් සාමාන්‍යයෙන් කෝට් කැටියක් තුල ස්කවුට්ලා හදන කැම්පයක් වගේ. සංඝයා වහන්සේලා බර ගන්නක් වස්වසනවා අනික් කට්ටිය යනවා. මේ ස්වාමීන් වහන්සේ කුටියේ ඉන්නවා. දර කඩන අම්මලා හිතලා ඔක්කොමලා ගියයි කියලා හිතන අර කුටියත් කඩාන යනවා. දරට බැඳගෙන යනවා. මේ ආමුදුරවිල බලනකොට කුටිය නැහැ. ඊට පස්සේ ආයිකින් පරණ කට්ටිය ඉඳලා ගියා ඒකට වෙන්න කියලා ආයෙ කුටිය හදනවා. කුටිය හදුවට ආයෙ සැරයක් කනවා. අම්මලා ඇවිල්ලා කපල තිබුණ දත් ටික අරගෙන. අර තනකොළ ටිකක් ගෙනියනවා. තුන්වෙනි සැරේට හදුවට පස්සේ කුටියක් හදන්න බෑ. මේ ස්වාමීන් වහන්සේ ගිහි කාලේ කුඹලෙක්. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේ කරන හොඳ හුඹස් මැටි අරගෙන ඉවරලා කුටියක් හදනවා අර lady bird lady bird beetle කියන සතා දැකලා තියෙනවා. එන්නේ ඡාති රතිඳු ගොව්වෙක්ගේ හැඩයට සම්පූර්ණ දිය බුබුලක් හිටන විදිහට කෙනෙකුට රින් ගන්න පුළුවන් විදිහට හදනවා බොහොම ලස්සන. හදලා ඇතුළට දර දාලා පිටට දර දාලා පුච්චනවා. පිච්චුවට පස්සේ මේක කොච්චර ලස්සනට හැදෙනවද කියලා කියනවනම් හමන උහුලකට විසිල්ලක් වදිනවලු මේකේ. හ්ම් ගල එක එක කැටේට හයි වෙලා. ඊට සරුවචනංශී මේ බහගෙන එනකොට ඈත දිලිසෙනවලු හරිය ලස්සන තට්ටයක් වගේ කුටිය සද්දෙත් ඇහෙනවලු. ඊට පස්සේ සංඝයන් අහලා තියෙනවා මේ මොකද්ද කියලා. ඊට පස්සේ කියනවා ගණ්‍ය ස්වාමීන් වහන්සේ මේ මේකේ තමයි දැන් ජීවත් වෙන්නේ. ඒක ගැලපෙන්නේ නැහැ ගැලපෙන්නේ නැහැ. ඒක සංඝයාට ගැලපෙන්නේ නැට කඩලා දාන්නේ කියලා. ආ ඒකත් කඩනවා. ඊට පස්සේ ආරංචි වෙනවා සර්වචනංශේ මේ තනි මැටි ගෙවල් වලට කැමති නැහැ කියලා. ඊට පස්සේ ගිහිල්ලා කියනවා රාජ්‍ය ගබඩාවේ දව ගබඩාවේ එක්කනට ගිහිල්ලා එයා හොඳ අඳුරන ආරච්චිලා කෙනෙක් ඉන්නේ. මෙන්න මේ මම කුටි දෙක තුනක් අද ඒක හරියන්නේත් නැහැ. මේ මැටි වල කරන්න දෙන්නෙත් නැහැ. මට මේ රාජ්‍ය ගබඩාවේ මැටි දර්ශිකක් දෙන්න බැරිද කියලා. ඊට පස්සේ කියනවා එවුවා තියෙන්නේ මේ ගොඩනැගිලි කර්මාන්තේ. නෑ නෑ මේ බිම්බිසාර රජුරෝ රජ වෙන වෙලාවේදී ඉසපැමක් කරනකොට කිව්වා මේකේ ඉන්න සමන බ්‍රාහ්මණයන්ට මේ ඌව ගත්තර කමන්නේ නැහැ කියලා. ආයෙම කියලා තියෙනවා නම් උන්වහන්සේ ගන්නේ කියලා. හරත්යක් කරන් ගිහලා අර දාන්ති කරන් ගිහලා කපල ගයක් හදනවා. ටික වෙලාවක් ආපු ගමන් මිනිස්ටර් කෙනෙක් ඇවිල්ලා කියනවා මට දරෝ නැහැ කියලා. අර කියනවා දර ඉවරයි කියලා. පොත චෙක් කරලා බලනකොට ඊයේ තිබිලා තියෙනවා මේ කවුද දීලා තියෙන්නේ. පගාවක් කරන දර විකුණලයි කියලා අර මනුස්සයා බැඳගෙන අරගෙන යනවා. ආරච්චිලා අරගෙන යනවා රාජ සභාවට. යනකොටම දනියා මුදුන පයින්යක් හම්බ වෙනවා මට උදව් කරපු ආරච්චිලා දැන් අරගෙන ගියා ගියා නම් ඉවරයි. රජු රෝගාට ගියාට පස්සේ. විචාරට මේ රජු ළඟට ගෙනියනකොටම ස්වාමීන් වහන්සේ වරිනවා. ඉතින් රජු රහන අවසරයි ස්වාමීන් වහන්සේ අස්නක් ගන්නේ කියලා මේ වෙලාව වැඩි නෑ මට මේ උදව් කරපු එක්කන රජේට අරගෙන ගියා කියලා ආරංචි වුණා. ඉතින් එයාට ඉතින් රජුරොත් එක හුරතල් නැහැ නිසා මං ආවේ කියලා. මොකද්ද හම්බන්නේ කියලා. ඊට පස්සේ කියනවා මම මෙයා ළඟට ගිහලා දර ඉල්ලුවේ මම. ඇයි ස්වාමීන් වහන්සේ එහෙම කරන්නේ? ඉතින් මේ මේ රාජ්‍ය වැඩවලට තිබ්බ ධර්මේ. ඇයි රජුරවන්න මතක නැද්ද මේ අපිට දීලා තියෙනවා? රජුරෝ කියනවා මං සමාඩ කිව්වා අමතකුණාද දැන කර්මා කළමට සීහෙලවන්නේ කියලා. ඔබ වහන්සේගේ ඔට්ටු පළඳන් දැස් කියවනේ මේක ශ්‍රමණ බ්‍රාහ්මණය මේ තියෙන දර කොටු ගත්තර ගමන්නේ නැහැ කියලා. වහන්සේ බුදුම කතාවනේ කියන්නේ මේ ගබඩාවේ තියෙන දරගන්න කිව්වේ නෑ මං කිව්වේ කැලේ තියෙන දර පත්තු කරන්න ගත්ත කමක් නෑ කියලා ඔබ වහන්සේ කෙස් ගහෙන් බේරුණා කියලා හිතාගන්නේ කියලා නෑ එහෙමම පොතේ තියෙනවා කෙස් ගහෙන් හරියට ඒ වහන්සේ ආපු නිසා රාජ්‍ය සභාව නැතුණා වෙන්නේ අර මනුස්සයමක් ඉතින් රාජ්‍ය විමසන ගමන් පොතේ තියෙන එහෙම රාජනීතිය තියෙන රජුරණ තියෙන මේ නීතියට වැරදිකාර වුණා නම් අසංගන්නේ නැහැ එතකොට ඒ සෝවන් වෙලා හිට බිම්බිසාර රජුරෝ ඉතින් රූපලාවන්‍ය ඉන්න ඇති ඒ වෙලාවේ. නැතු රාජ්‍ය සභාවට එන්න බෑනේ. තත්මදින් නැතුව කොණ්ඩේ පිරන්නේ නැතුව. එතකොට අනා කවුද මේ මහානාම රජුරවණ්ඩත් කරන්න බෑ. ඒ නිසා ඒ එතෙන්දී අර රජුරවන්ගේ රූපලාවන්‍ය නෙවුනට සාමාන්‍ය ගැමියේක පැත්තෙන් බලන රජුරෝ රාජ්‍ය සභාවට එනකොට තියෙන දේ සෑහෙන ආයුත්තමක් දාගෙන තමයි එන්නේ. මේකට කතා කරන්නේ අනාගාමී කෙනෙක් ගැන. මම දීපු නිදර්ශන දෙකේ තියෙන සෝවාන් සකදාගාමි. ඉතින් මේ නමුතර සන්තති ඇමතිවරයා කතාවේදී රහත් වෙන්නේ රාජ රාජ ඇතෙක් උඩ ඉඳද්දී නෑ. රජ ඇඳුම් ඇඳගෙන ඉතින් කියනවා රජුරෝ බුදුරජාණන් කියන රජ ඇඳුම් ඇඳද්දත් ඇතෙක් උඩ හිටියනම් රහත් නම් රහත් තමයි කියලා සරුවචනහන්සේ ඒක සහතික කරනවා. අනේ ඔක්කොම මේ ගිහි සීලේ කියන පොතේ මහා සීසාරේ මුළු ත්‍රිපිටකයම තියෙන මේක එකතු කරලා තියෙනවා. ඒ රහත් වෙච්ච නැති සෝවන් වෙච්ච නැති අනාගාමී වෙච්ච නැති කෙනෙක් ඒ කෙනෙක් දිහා බැලුවට ඒ කෙනාගේ පැත්තෙන් මේ පැත්ත බලනකොටයි මේ පැත්තෙන් මේ පැත්ත බලනකොටයි විශාල පටලැවි sannivedanaye ලොකු ප්‍රශ්න තියෙනවා. ඒ නිසා හරි අමාරුයි. ඒ සැකකරන හෝ එහෙම නැත්නම් කටවචනෙද කියන දේවල් මේ දුරින් ඉඳලා අපිට කියන්න අමාරුයි. වෙන්නේ ඉඩ තියෙනවා. විසාකාව දවුරුදු 7 දී සුවන් ලයිට්ෙන් දරුවෝ 20ක් ඇතු වෙලා තිබිලා තියෙනවා. ඒ දරුවන්ගේ දරුවන්ගේ වැඩත් කරලා තියෙනවා. ඒ වගේම ඕනම ගෙදරක ප්‍රශ්නයක් මතුනොත් දරුවන්ගේ ප්‍රශ්න වුණොත් විසාකාට රැයට කැමරට එන්නේ කියනවා. ඒ රැයට කැමරට එලා වාඩි වෙලා මොකද ප්‍රශ්න කියලා අහනකොටම නෑ නෑ ඒ කාර්යයක හරි කියලා එහෙම සංසිඳනවා. ඔය දැන් මම හිතනවා දැන් අම්මවරුන්ගේ දාන කියලා එකක් දෙන්නේ. කිරියම්මවරුන්ගේ දාන කියලා. ඒතර ප්‍රශ්නක් තියෙනවා මම හිතනවා විසාකාව වටන් ගත්ත වැඩක් වෙන්නේ. කිරියම්මාරුගේ දාන කියලා කියන්නේ කිරි දෙන අම්මලා හත් දෙනෙක් ඉන්න ඇවිල්ලි වෙලා ඒ අම්මලාට දාන දීපුවට පස්සේ අර ගෙදර තියෙන ගහ දොරස දුර වෙනවයි කියලා කියනවා. ඉතින් ඒ නිසා අපිට හිතා ගන්න බෑ අපි දන්නේ නැති පැත්තක් නිසා වෙන්න ඉඩ තියෙනවා. ඇත්තටම මෙතන ප්‍රශ්න තියෙන්නේ මේමයි ඒ පුද්ගලයා අහනවා නම් මම අනාගාමී වෙලා ඉන්නේ මට හෙයා ස්ටයිල් එකක් දාන්න හිතනවා කියලා මට මිනිහත් එක්ක කතා කරලා කී හැකි. මේ කවුදෝ ගැන කතා කරන්නේ? ඒ කියන්නේ අනුගේ නඩුවකට මේ පෙරක දොරුකම් කරන්න හදන කොහොමද විසඳන්නේ ආවේ? මේ යාගේ චිත්ත තත්ත්වය ඇත්තටම මිනිස්සු ඇත්තද නැද්ද කියන දන මේ අහන කෙනා කියන මෙහෙම එකක් කියලා. ඉතින් ඒකෙදී අපිට කියන්න තියෙන්නේ අපිට ඒ ආසියානුසේ ඥානෙවත් එයාගේ චිත්ත tattwe දකින්නත් බෑ. ඇත්තට මේ මිනිස්සු ඇවිල්ලා ඇහුවනම් මට මෙන්න මේකක් තියෙනවා මම මේ භාවනා කරනකොට වෙලත් නෑ. හැබැයි මට මේ වෙලාවේ මෙහෙම එකක් එනවා. ඒක නම් ලේවලින් මෙන්න ප්‍රශ්නයක්. නමුත් අපි එයාට සෝවන්කම එයාට අපි අන්දලා ඊට පස්සේ යාට රූපලාවන්‍ය උත් අඳන්නලු. උන්කරන්නේ කොහොමද? ඉතින් මේ වයිදී අපි මේ භාවනා කරන කට්ටිය පරිසම් වෙන්න ඕනේ. මෙවැනි ප්‍රශ්න ඔලුවට දාගත්තොත් වෙන්නේ ප්‍රපංචකරණේ. භාවනා කරලා පැය ගාන ගොඩෙන්න හම්බ වෙන. මේ ඔක්කොම පැත්තකට දාලා මේ හුස්ම දිහා මේ ඇති වෙන ප්‍රകൃතිය ඇති වෙන හුස්ම ඊට වැඩිය බොහොම අල්ලන්න පුළුවන් දෙ. මේ වෙන්නේ මොකද? දැනගර විවේකයේ තුල එන දේවල් මේ. ගෙදර ප්‍රශ්න හරි මේ නැති වුණාට පස්සේ ඉතින් එන්න පටන් ගන්නවා. ඉතින් මෙව ආවට ආවම අහ කියන්නේ නයි. ඉච්චරයි. ඒ කියන්නේ කකුල් බැඳගෙන ගියත් අර ඇත්තටම ඒ මනුස්සයාගේ ප්‍රශ්නයක් සරුවචනාංශයේ සාමාන්‍ය මෙව වගේදී පුළුවන් තරම් කියන්නේ අපන්නක ප්‍රතිපත්තියට යන්න හදිසියේ විනිශ්චය කරන්න බෑ විනිශ්චය කරුවට පස්සේ මනුස්සයා ඇත්තටම ආර්යයන් වහන්සේ කෙනෙක් නම් ආර්යපවාදී සිද්ධ වෙනවා බොරුවක් නම් මේ ප්‍රපංචයක් දිගේ සංඥාවක් දිගේ මේ දුවන්නේ. අපි අපිට තීන්දුව කරගන්න බෑ ප්‍රමාණ කරන්න බැරි එකදී. හැබැයි මෙහෙම එකක් මතක තියාගන්න ඕනේ. ඒ ਸਰුවචන් වහන්සේ හෝ රහතන් වහන්සේ නමක් හෝ මේ අනාගාමී උතුමෙක් හැම වෙලාවෙම ආදර්ශවත් වෙන්න බලනවා මිනිස්සු මේ වගේ ප්‍රශ්න ඇති කරගන්න නිසා, කෙලෙස් ඇති කරගන්න නිසා. ඒ ඇත්තෝ දැන් ලොකු සංසී ඉන්න කාලෙත් කිව්වේ අපි මේ කරලා දිනන පරිදිනක නෙවෙයි නම වැඩි. අපි මින්දලා මැරිලා ගියාට පස්සේ ඉතුරු වෙන ආදර්ශය මොකද්ද කියලා හිතන්න වැඩ කරන්නයි කිව්වා. ඉන්න කාලේ මොනවා කිරුවක් කමන්නේ. දිනුවත් එකයි පෙරදුනත් එකයි. ඉතුරු වෙන ආදර්ශය මොකද්ද? ඒකට තරුවත් යනංශේ හරියට වග වෙනවා මගේ කලබලයක් නිසා කාට හරි මං ගැන හිතලා කෙලස් පහළුනොත් මම වග කියන්නේ. අනිකත් එහෙම වග වෙන්නේ නැහැ. ඇත්තටම රහතන් වහන්සේට බෑ කරන්න එක. පස්සේ බුදුරජාණන් වහන්සේට බෑ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කොච්චරක් පෙරම් පුරුණාද කියනවනම් තමන් වහන්සේගේ හදිසි වැඩක් නිසා හෝ කෙනෙක් සැක උපදවුවොත් එයාට කෙලස් පහළ වුණොත් ඒකට ਸਰවඥාන්සේට අනුකම්පාව තියෙනවා. එහෙමවත් නොවන විදිහට කටයුතු කරනවා. රහතන් වහන්සේලාට එහෙම එකක් ඇත්තේ නැහැ. ඉතින් ඒ නිසා ඒ වගේ දේවල් වලදී මෙව්වාට වැල් දුවන ප්‍රශ්න මුල් දුවන පිළිකා වගේ පුළුවන් තරම් යෝගාවචරය මතක තියාගෙන ඉන්න ඕනේ මේ වගේ දේවල් මේ කෙලවරක් කරන්න බැරි ප්‍රශ්න කියලා මෙවට කියන්නේ. දෙගිල දෙගුල එකතු වෙලා කරන්න බැරි ප්‍රශ්න දාගන්න උන කවුරුට. මේක කියලා තියෙනවා මේ අහන්න හිතුනේ දායකයන් නිතර නිතර පෑනගෙන ප්‍රශ්න නිසායි කියලා. අහන ප්‍රශ්න නිසායි කියලා. ඉතින් හුඟක් වෙලාට මේ ප්‍රශ්න අහන කට්ටිය අර වගේ සතිය පිහිටවන්න හෝ ක්ෂණ සම්පත්තිය ගැන අදහසක් නැති ඇත්තෝ දැන් සාමාන්‍ය ඕනම ධර්ම සාකච්ඡාවත් වෙන රේඩියෝ එකේ ටෙලිවිෂන් එකේ මට ඇත්තටම අහන්නම වෙලාවක් හම්බෙන්නේ නැහැ. කලාතුන් හරි යවුවොත් මම දන්නවා චතුරාර්ය සත්‍ය වගේ අහන ප්‍රශ්න හතරක් තියෙනවා. දාහනයක් දීලා නෑ ඉන්න පිම්බමුණන්න පුළුවන්ද? ඔන්න එක. අනිත් එක මේ මස් මාළු කෑවොත් පව් සිද්ධ වෙනවා. දෙක. මරණ චිත්තක්ෂණේ තියෙන හිත ඊගායකට යන්නේ කොහොමද? මේ ලෝකේ පටන් ගත්තේ කොහොමද? මේ බුදුහාමුදුරු කියන මේවා කවදාකවත් කෙලවර කරන්න බැරි ප්‍රශ්නයක්. කරුණා කරලා මේ වගේ දේවල් නෙවෙයි උම්මත්තක වෙන එකයි වෙන්නේ. උම්මත්තක වෙන ප්‍රශ්න. ඉතින් අපේ ඉන්න විසරද කට්ටියත් මේව අහන්නේ නැති කට්ටියට බැන බැන ප්‍රශ්න ගන්න. එතන දිගට දිගට සාකච්ඡා වෙනවා. කොච්චර උත්තර දුන්නත් ඉවරක් වෙන්නේ නැහැ. දැන් මේක හා කිව්වත් බැරි බෑ කිව්වත් හෙටත් ඔය ප්‍රශ්න වෙනවා. ඒ නිසා තේරුම් ගන්න තමයි සුද්ධ වශයෙන් ප්‍රපංච කියන්නේ නැත්තම් පමාවට වැටෙන දේවල්. මේව අවශ්‍ය නැහැ භාවනා කරන කෙනෙකුට. භාවනා කරන කෙනාට දෙන වර්තමාන එළඹිච්ච අරමුණේ හිත පවත්වන්න පුළුවන් නම් ඒකට යොමු කරවන්න ඕන. ඒකයි අපි මෙයාට දෙන්න තියෙන ආදර්ශය මෙහෙම අල්ලන්න තියෙන එක මෙහෙම අල්ලන්න යන්න බෑ. එතකොට මේ අවුලක් වෙනවා. ඒ නිසා සාකච්ඡා කරනකොට භාවනා මධ්‍යස්ථාන වල අපි වැඩපිළිවෙලකදී ඒ බාහතබේ යුතු ප්‍රශ්න ප්‍රශ්න තියෙන දුර්ලභම දැකලා පැත්තකට ගන්න ඒ කාටවත් තරහින් කරන එක නෙවෙයි ස්වરૂපේ එහෙම තමයි. ගරුතර ස්වාමීන් වහන්සේ මම නිවනම එල්ලකොට භවනා කරමේ සඳහා ඔබ වහන්සේගේ උපදේශා බණ වලට සවන් දෙමි. අනෙක් ස්වාමීන් වහන්සේලාගේද භාවනාවට අදාළ බණ සවන් දෙමි. නමුත් මා තුල ධර්ම කරුණු සූත්‍ර පිළිබඳ දැනුම අඩුවේ. නමුත් භාවනාවේ මා මෙතෙක් ආ ගමන ගැන විස්තර කිරීමට හැකියාව ඇත. ශ්‍රුතමේ ඥානයේ අඩුව මාර්ගඵලයකට යෑම අසූරු අසීරුද. මේකට කවුද උත්තර දෙන්න කැමති? අන්තිම එක තමයි මේ ප්‍රශ්නේ මේ ඉතිහාසයෙන් ගොඩනගන්නේ ශ්‍රුතමේ ඥානයේ අඩුව මාර්ගඵලයකට යෑම අසීරුද. මොකද කියන්නේ? කෙනෙක්ක් කියන කුතු කුතු කුතු කුතු කුතු ගාන. මේකදී ඒක නිසා මේ ළඟදි මම කියව පොතක් ඒකෙදී මට මතක නෑ 1956 ඉඳලා 2006 වෙනකන් අවුරුදු 50 ඇතුළත ලංකාවේ භාවනාවේදී ඇතිවෙච්ච වෙනස පිළිබඳව බටහිර කෙන ජර්මන් ජාතිකයෙක් කරපු සමාජ ගවේෂණයක් බුද්ධ ජයන්තියෙන් පස්සේ බු ලංකාවේ බුද්ධඝම කියලා. ඒකෙදි කියලා තිබුණා බුද්ධ ජයන්තියට ඉස්සරහයි පස්සේ කරුණු පහක වෙනසක් කරුණු පහක් දිගේ පෙන්වන්න පුළුවන් කියලා. ඒකදී කියලා තිබුණා ඉස්සලා තිබුණ බුද්ධ ජයන්තිට ඉස්සලා භාවනා කරන්න අරණ්‍යගත වෙලා පැවිදි වෙන්න දැන් ඒක සම්පූර්ණයෙන් වෙනස් වෙලා අරණ්‍යගත පැවිදි නැත්තඳ වැඩිය ගොඩාක් භාවනා කරන්න ගියෝ. මේක මේ 50 ඇතුළත වෙච්ච පෙරලිය. ඒ වගේම කියලා තිබුණා භාවනා කරන්නම් දසපාර්මිතා පිරෙන්න ඕනේ. ති හේතුක ප්‍රතිසන්දි වෙන්න ඕනේ. ඒ නිසා උත්සාහවත් කරන්න යන්න එපා. එවුව නැති කට්ටිය ඒක නිකන් ඒක නැතුව කරන්න හදනයි කියන එක අපරාධයක් වශයෙන් තමයි ගණන් ගන්නේ. දැන් ඒක මොකක්වත් නැහැ. කවුරු වුණත් ටික ටික භාවනා කරලා බලනවා. ඒකෙන් තමයි දැනගන්නේ තියනවාද කියලා දසපාරමිතා නැත්තම් ත්‍රි හේතුක ප්‍රතිසන්දි. අනිත් එක කියලා තිබුණා ත්‍රිපිටකය දන්නේ නැතුව භාවනා කරන්න යන්න එපා. ඒක ත්‍රිපිටකය දන්නේ නැතිව කරන්න බෑ. සුත්තමේ ඥාන ඉවර වෙලයි භාවනාවට බහින්නේ කියලා. දැන් මේ මෑණිවරු කතා කරලා අපට කියනවා එහෙම අවශ්‍යතාවයක් නැහැ. භාවනා කරුවාට පස්සේ සුත්තමේ ඥාන ගන්න පුළුවන් කියලා. මේ අවුරුදු 50 ඇතුළත වෙච්ච වෙනසක්. තුන තමයි මේ කාලේ කරන්න පුළුවන් වෙන්නේ නිකන් දාන දෙන එක, පාරමිතා පුරන එක විතරයි භාවනා කරන එක කරන්න බෑ. කරනවා නම් චතුරාර්යක භාවනා කළා නතර කරන්න වැඩි වැඩ කරන්න යන්න එපා. දැන් එහෙම එකක් නැහැ. චතුරාර්ය භාවනා ඉවර කරලා යන්න පුළුවන්. පැවිද්ද අතර විතරක් නෙමෙයි ගිහි අතරත් භාවනා තියෙනවා. මේකට අමතරව සුද්ධ වශයෙන්ම කෙලින්ම විපස්සනාට බහින්න පුළුවන් කියන එක දැන් ප්‍රතිහිද්ධ කාරණාවක් වෙලා තියෙනවා. ඉතින් මම බැලුවා ඇත්තට මේ කරුණු පහ හරීම තාත්‍වික අපිට උනත් දහිත උපදවන කරුණු. ඒ නිසා බටහිරට පවා බුද්ධහම ගිහිල්ලා තියෙනවා. යා කියලා තියෙනවා ඉස්සර කියලා තියුණේ හාමුදුරුවනේ ගාන ගිහිල්ලා බුලත් අතක් දෙලා කමටහන් ගන්න ඕන. දැන් කමටහන් දෙන ගිහියොත් තියෙනවා. ගිහියෝ ළඟට ගිහිල්ලා ගිහියෝ කමටහන් ගන්න. ඒක නිසා මේ අතරතන වෙනසක් වෙලා තියෙනවා. ඉතින් මේක සමහරු කියනවා ඒක බුද්ධහමේ පිළිහිමේ ලක්ෂණයක් කියලා. හැම කෙනාම උත්සාහ කරන ඕන කෙනෙකුට කරන්න පුළුවන් කියලා උත්සාහ කරලා තිනවා. ඒ නිසා බර ගහනක් කට්ටිය කරලා පිස්සු වට ගන්නවා. එහෙම නැත්නම් බුද්ධාම ගැන නරක මදහස් ප්‍රකාශ කරනවා. මේ වගේ විකාරයකට ගිහිලා තියෙනවා කියලා. ඒකත් නොගිනි ඇති යුක්තක් නෙවෙයි. මේ පැත්තේ තියෙන පටලවිල්ලකුත් තියෙනවා. කොහොම නමුත් අද බටහිරට ගිහිලා තියෙන නිසා සහ ගිහියන් අතර බුද්ධාම ගිහිලා තියෙන නිසා අපි ජීවත් වෙච්ච අවුරුදු 50 ඇතුළත පැහැදිලි වෙනසක් බුද්ධාම කෙරේ මිනිසුන්ගේ දක්වන ආකල්පවල වෙනවා කියනවා. ඒ නිසා දැන් පැහැදිලිවම කියනවා මේ ත්‍රිපිටකයෙන් දැනගත්තට සුතමේ ඥාන නැත්නම් ගුරුවරයා දන්නවනම් සැහැණ අරසාවක් තියෙනවා. එහෙම නැත්නම් Taman කල යුත්තේ මේකයි කියලා දන්නවනම් භාවනාවෙන් යන්න පුළුවන්. කරගෙන යනකොට ඊටු ටික සම්පූර්ණ වෙයි කියලා. ඒ නිසා මේ සමම්පිච්ච මල් මේනකන් යන්න ඕනේ නැහැ. ගැටපිච්චෙන් පූජාව පටන් ගන්නයි කියලා කියනවා. මම පිච්ච නැහැ කියලා බල බල ඉන්න බෑ. ගැට පිච්ච අරගෙන පූජාපත් කරන්න. ඒකට ඔය සමම් පිච්ච හම්බ වෙනවා. ඉතින් මෙච්චරයි සිංහල ප්‍රශ්න තියෙන්නේ. මම ඉංග්‍රීසි ප්‍රශ්න ගණ්ඩායි හදන්නේ. දායකයන් නම් හරි කම්මැලි මට හිතෙන මේ වහගෙන ඉඳලා. ද නැතන් තේරෙනවද? අපි ආසයි ඈ ඒගොල්ලන්ගේ ප්‍රශ්න මතුවෙනවා හෝ ප්‍රකාශන හෝ මොනවද නැද්ද ප්‍රතිචාරයක් භාවනා කරන කට්ටිය ඉන්නවනේ එකන දෙනෙක් ඉන්නවනේ. මොකද බස් එක ස්ටාර්ට් කරලා තියලා ආයෙ උඩට මම දැක්කා. මොකක්ද දුමාදේ එතකොට කියන උපදේශ අනුව කරලා බලුවේ නැද්ද? ඒ කියන්නේ මේ භවතිස්තුන් තලයේ එක එක සීපත් කළේ වූ අනාථ තත්වයක් නිවන නාත බවත් ඒකට එහෙම කරනකොටයි කරන්න ඉස්සරයි අතර Tamanට වෙනසක් වැටහෙනවද? භවනා කරනපු නිසා මට මේකයි වැටුනේ කියලා වෙනසක් Tamanගේ අත්දැකීමෙන් මොකද්ද කියන්න පුළුවන්? අවස්ථාවක දැනිලා තියෙනවා. ඒක දැනෙන්නේ මොකේද? ඈ? මනස කියන්නේ විඥාණයට කියලා දන්නවා. එතකොට විඥානේ මායාවක් කියලා විඥාණයට වැටෙහි කියලා හිතන්න පුළුවන්. මැජික් කාරයෙන් ඇහුවොත් නුඹ පෙන්වන්නේ මැජික් එකක් කියලා පෙන්නපන් කිව්වොත් එම් පෙන්නයි. ඒක තමයි. නිසා දරුවචනසේ කියලා තියෙන විඥානය කියලා කියන මායාකාරයේ කිව්ව මායාවක් පෙන්වන්නේ කිව්වට විඥානය කියන්නේ නෑ. යා ඒව කිව්වොත් එයාට රස්සාව කරගෙන යන්න හම්බෙන නිසා විඥානෙම තමයි යෝ අපිට ප්‍රශ්නක් දෙන්නේ උත්තරක් දෙන්නේ. එතකොට මේ විඥානය දෙන්නේ විඥානය අරසා කරගෙන තමයි. ඒ නිසා වරාගේ අම්මෙන් පේනවට මගේ පුතා හොරකම් කරනවා කියලා කියන්නේ නෑ. නෑ වැරදි කියන්නත් බෑ. මේකේ යම් කිසි ප්‍රමාණයකට ඉස්සරහට යන්න පුළුවන් ගතියක් තියෙනවා. නමුත් මට ඕන කරලා තියෙන්නේ මේ උපදේශ ක්‍රියාත්මක කරලා Taman යම් කිසි විදිහට අත්දැකීමක් ලැබලා තියෙනවා නම් ඔන්න අපිට ඒක තව ටිකක් දියුණු කරලා හො ගෙනියන්න පුළුවන්. එහෙම නැත්නම් ලෝකේ ඕන තරම් මට ඕන කෙනෙකුට දියුණු කරන්න පුළුවන්. ඒක නමුත් ඔක්කොම අපිට විසඳගෙන යන්නත් බෑ. නමුත් අර ආනාපානේ සම්බන්ධව කතා කරපු එකේදී මෙතන කවුරු හරි ඉන්නවද ආනාපානේ නොකරන අය? ඔක්කොම හිනා වෙනවා. ඉතින් මං අහන ප්‍රශ්නට උත්තර දෙන්න. හුස්ම ඉහළට පහළට ගන්න එක නොකරන කට්ටිය කවුරු හරි ඉන්නවද උතන? ඈ? ඉතින් ඒක තමයි මං ඇහුවේ මෙතන කාටවත් බෑ. ඒ නිසා හුස්ම ගැන ඉල්ල ගැනිනවා. බුදුසසුන් වහන්සේ කිව්වේ හුස්ම ගැනන එකට සතිය පිහිටවන එක. ආනාපානි කරනවා. ආනාපාන සතිය පිහිටන එක. ආනාපාන සතිය පිහිටුවට පස්සේ සතිය පිහිටවනවා කියන එකත් ලේසිත් නෑ. ඒක ඔය හිතන තරම් ලේසි නෑ මොකද අපි විවිධාකාර දේවල් වල ව්‍යවෘත වෙලා තියෙනවා. එහෙම සතිය පිහිටුවට පස්සේ සමතෙට ගියොත් ඒක ලෞකිකයි. ඒක තමයි චීන විවේචනේ. නමුත් ආනාපාන සති සූත්‍රයේ පැහැදිලිවම ਸਰවචන්සේ දේශනා කරලා තියෙනවා. මෙහෙමනම් කියකි. සතිපට්ඨාන සූත්‍රයේ ආනාපානය ගැන සඳහන් කරලා තියෙන එක සමතේට තමයි දේශනා කළේ. ප්‍රතිපත්තන සූත්‍රේ. මොකද ආනාපාන සති සූත්‍රයේ කායනුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන හතරම ආනාපාන විතර කරලා තියෙන නිසා ආනාපාන සති භාවනා පමණමයි ලෝකේ තියෙන ක්‍රම දෙකටම අදාළ එකම ධර්මය. දෙකම පටන් ගන්නෙ නම් මේ සමාධියේ තමයි සමත සමාධියත් විපස්සනා සමාධිය කියන දෙන සමාධියෙන් තමයි පටන් ගන්න. ඒ නිසා වචන වල පොඩි පැටලවිල්ලක් තියෙනවා මේකේ. වචන තේරුම් ගැනීම එකක් තියෙනවා. නමුත් සමතේ හෝ කමන්නේ සති සමාධිය සතිය ආවනම් ඒක ධානයකින් නතර වෙන බව හැබෑව ඒ පොඩි ජයග්‍රහණයක් නෙවෙයි. ගා ගැඹුරු ජයග්‍රහණයක් තමයි මේ ආනාපාන සතියෙන් හෝ සමාධියක් ඇති කරන ඉදිරියට යන්න පුළුවන් නම් ඊට පස්සේ ඇත්තටම පුළුවන් සමතෙට ගියත් විපස්සනාට දාන්න පුළුවන් සමත පූර්වාංග විපස්සනාවට සමහරවට කෙලිම විපස්සනාටත් යන්න පුළුවන්. ඒ නිසා මේ හරි අමාරුයි අද කාලේ ඇත්තට හරියට භාවනා ක්‍රම තියෙනවා. ඒ එකක්වත් විවේචනය කරන්න කියොත් පුද්ගල විවේචනයෙන් අපි අමාරුවට වැටෙනවා කියන්නේ අපි ප්‍රශ්න ඇති කරගන්නවා. ඒ නිසා අපි යන්න තියෙන මූලධර්ම පැත්තෙන් සතිපට්ඨාන සූත්‍රයේ ඇතුළත තියෙන භාවනාවක් නම් ඔන්න කියලා කියත හැකි මෙන්න මේ ටික මේ පොතේ තියෙනවා මේකට උපදේශ මෙහෙමයි කෙරුවාම මෙහෙමයි කියලා. සතිපට්ඨානේ එහා තියෙන ක්‍රමයකට ගියාම දැන් මේ Nissan වලට එනකොටත් අපි කියන්නේ සතිපට්ඨානේ ඇතුළත භාවනාවක් නම් මේ අපෙන් උපදේශ නොලබා හරි කමන්නේ කෙරුවට කමන්නේ. හැබැයි මේ පිට භවනා කරන්න උපදේශ ලැබලා හෝ නොලබ දෙන්නේ නැහැ මේකේ. මොකද මේක අපි යන්න මේ ට්‍රැක් එක යන්න. මේ මේ පතේ යන්න ඕනේ කියලා. ඒක නිසා සතිපට්ඨාන සූත්‍රයේ අර කලින් කියපු එක නැහැ. මනුෂ්‍ය ලෝකේ අනාතයි, දිවි ලෝකේ අනාතයි එහෙම එකක් ඇත්තේ නැහැ. සතිපට්ඨාන සූත්‍රයේ ආරමුණු 21ක් ගැන කතා කරනවා. ඒ 21කින්ම ওই කියන එක නැහැ. ඒ නිසා මට කියන්න පුළුවන් මේ දැන් මේ ඔය කියපු දෙස් ක්‍රියාත්මක වෙලා තියෙනවා නම් අර විදිහට සැකහැරලා ආනාපානික සති බහ ආනාපානිය ආනාපාන සතිය භාවනාවක් වශයෙන් කරන්න ඒක අහ කියන්නේ වෙන මොනවත් නැත්තම් දැන් කියනවා හැම මේ වයසට ගිය කෙනෙකුටම මේ heart attack නොයි පිළිකා මේ රෝග වලින් තමයි ජීවිතය හැමාර වෙන්නේ. ඒකට තියෙන බෙහෙතක් තමයි ආනාපාන කියන්නේ. ආනාපාන සතිය කරනවා නම් මේ අධික රුධික පීඩනය, පපුවේ අමාරු ඒ වගේ දේවල්ට බෙහෙත් වෙනවා. ඒ කියන්නේ මේ ශරීර මේ මේ කායික වශයෙන් මේ ලෝකයේ වශයෙන් ප්‍රතිඵල තියෙනවා. ඒ වගේම අර සතිය ගැන කතා කරනකොට එක්කෙනෙක් ඉස්සලා කිව්වා මතක හිටිනවා කියලා පොඩි දරුවෝ ආනාපාන සතිය කරනවා නම් පොත් පාඩම් කරන්න ඉස්සලා විනාඩි 15ක් නිසා හොඳට මතක තබා ගැනීමේ ශක්තිය හිටිනවා. ඒ නිසා ඒක මේ චිත්‍රාන්දින කෙනෙකුට උගන්වන්න බලන කොච්චර චිත්‍රාන්දිමේ දක්ෂතාවය දියුණු වෙනවද කියලා. ගණන් හදන කෙනාට ආනාපාන සිදු ගන්න බෑන කොච්චර ගණන් හැදීමේ ශක්තිය දිනුනද කියලා හැම හැකියාවක්ම දිනු කරනවා. ඒ නිසා ආනාපානේ අර වගේ මේ සමතේට විතරයි කියලා කියන එක එච්චර මූල ධර්මානුකූලව පිළිගන්න අමාරුයි. කෙසේ නමුත් මම කියන සමතේ වුණත් දිනු කරගත්තොත් ජීවිතේට සෑහෙන බලපෑමක් ඇති කරනවා. ඒ නිසා ආනාපාන සතියට යන්න පුළුවන් නම් හොඳයි. නමුත් ගිහි ගවල දින ගමන් කතර කරන ගමන් නිච්චපතා හැමදාම ඒක කරනවා කියන එක කරන්න අමාරුයි. ඒක නිසා මේ දායකයන්ට මම කතා කරලා කියන්නේ අපිට දැන් දායක උඩට ගියොත් මේ පොඩි උන් ගැන කල්පනා කරන්න. පොඩි උන් ගැන කල්පනා කරලා සුමානයකට පැයක් වෙන් කරා. සුමානයකට පැයක් වෙන් කළා ඔක්කොමලා එකතු වෙලා භාවනා කරන තැනකට ගෙදරක හෝ ප්‍රජාශාලාවකට හෝ යන්න පුළුවන් නම් එතකොට පටන් ගන්නකොට නම් 10 15ක් එකතු වෙන අන්තිම වෙනකොට දෙන්න තුන් දෙනාට බහිනවනේ. මොකද ඒ අර එන්නේ නැහැ. නමුත් අවුරුදු 3ක් කරලා බලන්න ඇති වෙන වෙනස කියා ගන්න බැරි බ්‍රහ්ම මණ්ඩලයක්, දේව මණ්ඩලයක් පොළොවට බැස්සා වගේ හිටිනවා. අවුල්වල තියෙන ප්‍රශ්න අවුල් මොනවත් නැතුව දිගට යන්න පුළුවන්. දැන් මම දන්නවා අපේ Nissan වලට එන කට්ටියම කණ්ඩායම් 15ක් විතර වගේ දැන් රත්නපුරේ කණ්ඩායමක් ඇති කරගෙන තියෙනවා. ඔය යටිඅන්තර කණ්ඩායමක් ඉන්නවා. මීටිගම කණ්ඩායමක් ඉන්නවා. මේගොල්ල දැන් ගිවිසුමක් ඇති කරගෙන තිනවා අපි සිකුරාදා පහේ ඉඳලා 6 වෙනකන් මෙන්න මේ වෙලාව එකතු වෙනවා වගේ කියලා සිකුරාදම වෙන්න ඕනේ නැහැ. මොකද තම්බි මිනිස්සු ඒ දවස් අරගත් ඉන්න මට තුන ඒ දවස් හොඳක් මොකක් හරි ඇති. අනිතික වෙද්දු වැඩ කරන්නෙත් නැහැ සිකුරාදා. මම ඒ නිසා නිකමට වයි කියන්නේ සිකුරාදා ඔක්කොටම එනවා දැන් වීකෙන්ඩ් එකට යන්න හදන. එතකොට ඒවා සිකුරාදා පහේ ඉඳලා 6 වෙනකන් එකතු වෙලා මොනවත් නැතුව පැයක් වාඩි වෙලා හිටියොත් කාය දුස්චරිත වචී දුස්චරිත නැතුව වාඩි වෙන පුරුදු කෙරුවොත් ඔයගොල්ලෝ හිතා ගන්න බැරි තරම් වෙනසක් වෙනවා. ওই වයසක කටියේ නෙමෙයි ಗುಣ හම්බෙන්නේ ගොඩාක් පොඩි දරුවන්. මම අවුරුදු 3ක් කරලා තියෙනවා බදාදට පැයයි සිකුරාට පැයයි කරලා යුනිවර්සිටි එකේ ඉන්න කාලේ. ඒක මට තේරුණෙත් නෑ පැය අවුරුදු 3ක් ගියාට පස්සේ හිතපු කට්ටිය කිව්වා උඹ තමයි කිව්වා මේ පැය ඒ අවුරුදු 3 වැඩියෙන්ම වැඩගත්ත මනුස්සයා. මට ඒක තේරුණෙත් නෑ මොකද උනේ කියලා. එනිසා වගේ මති මතාන්තර නැතුව මේ බුදුරජාණන් වහන්සේ ආනාපාන සතිය මේ අනුමත කරලා තියෙනවා. නිසා ආනාපාන සතිය කරන්න පුළුවන් නම් පොදුවේ ඒ වැඩේ පටන් ගන්නව නම් ඊටු ඔක්කොම උපදේශ තොරතුරු නැත්තම් ඒ දෙන්න තියෙන සහායක අපි නිසරණව නෙවෙයි වග වෙනවා. පොත්පත් තියෙනවා, බණ තියෙනවා, කටයුතු කරනවා. නමුත් ඒකතු වෙලා කරන එක දායක කණ්ඩායම කවුද මේ ප්‍රධාන දායකයා? අත උසනම හැලකොට ගිය අවුරුද්දේත් ඇවිල්ලා පැනලා පිටක් කරනවා. එකතු කරලා මේ එනවා වගේ ඒක සුමානකට දවසක් සුමානකට පැයක් බැරිද එහෙම කරන්න? ඔව්. මේ පොඩි උන් ගැන අනුකම්පාවක් කරමු. ඔක්කොමලා එකතු වෙලා මොකද ඔය කාන්තාපක්ෂයත් එක්ක හැමතැනම ගියොත් নানা ආකාර කුලකාන්තාංග ප්‍රශ්න මතුවේ. ඒ නිසා ඕගොල්ලෝ මේකතු වෙලා කවුරු හරි දන්න ගෙදරක හෝ තැනකට එකතු වුණොත් ඒ අර එන ප්‍රශ්නේ එන්නේ නැහැ. ඒ පවුල අරසව තියෙන තැනක එක පැයක් එක පැයක් මාසයකට සුමානකට පැය ගන්න දැම්මනම් පුදුම වෙනසක් ඇති කරනවා. ඇත්තටම අපි අවුරුදු 45ක් ඕගොල්ලන්ගෙන් යැපිලා තියෙනවා. අපි ඕගොල්ලන්ට මොනවක්වත් දුන්නේ නැත්නම් අපි නෑ. ලොකු සංසි කිව්වේ ඒකයි ඔය මිනිසුන්ට ඔය මේ වගේ වාඩිලා පැයක් හම්බ වෙන්නේ මුළු අවුරුද්දටම ඒ වෙලාවේදී අපි යමක් ගෙදර ගෙනියන්න දෙන්න ඕන. දෙන්නම නැතිනම් ඕගොල්ලෝ අපිට දසදාන වස්තුවෙන් සංග්‍රහ කරනවා අපිට තියෙන මේ ධර්මයේ තියෙන වටිනාකම පෙන්නලා කියලා දෙන එක. ඒ නිසා මේ ප්‍රශ්නේ අහපෙකට මම සතුටු වෙනවා කවුරු හරි මේක මුල් වෙන්න ඕනේ. මුල් වෙලා කෙරුවට පස්සේ ඕගොල්ලෝ තුලින් ඒ රත්නපුරේ කණ්ඩායමේ එක්කෙනෙක් දැන් යම් කිසි ප්‍රමාණයකට ගෙනියන්න පුළුවන් මට්ටමේ ඇතිලා තියෙනවා. වගේ දෙතුන් දෙකක් තුනක් තියෙනවා ඒකොත්තල තුනම කවුරු හරි ඉන්නවා දැන් මෙහෙවන්න පුළුවන් කෙනෙක්. ඒකට හරි ආඩ්‍යයි. හරි බිරිච්ච ගතියක් තියෙනවා. ඒ නිසා කැමැති දැත්තට භාවනා කරන්න කැමැති නැත්නම් යන වෙලාව ඇවිල්ලා දැන් තියෙනවා. කට්ටිය එකතු වෙලා ගිවිසුමක් ඇති කරගන්න මෙහිදී අපි මේ වෙලාවේ කරනවා කියලා. මට මතකයි අපි ඇහැලියකට ගිහිල්ලා එක දවසක් අර කරපු වෙලාවේදී එතන වත්තේ වැඩ කරන මිනිස්සු දෙන්නේ කියලා ඒක ආපහු හිතුවා නිකන් අවුලක් වෙයි කියලා. නමුත් බලනකොට තුන් හතර දෙනෙක් ඇවිල්ලා හුදුවට භවනා කරන අය හරි ලස්සන ප්‍රතිආරයක් තිබුණා. විශේෂයෙන්ම පොඩි ළමයි තුල හරියට පින් තියෙනවා. අපි දන්නේ නැති උනාට ඒගොල්ලෝ තියෙන ඒගොල්ලන්ට ඒ පාර හදලා දුන්නේ නැත්තම් ඉතින් ඒගොල්ලෝ පල්මත් වෙනවා. නිසා ඒක වැඩිහිටියන් විසින් සලකා බැලිය යුතු කාරණාවක් වශයෙන් අපි මතක් කරනවා. දැන් ඇත්තටම මේක වෙලා තියෙන්නේ දවසක් වෙන් කරගන්න සුමානේ අසවල් දවසේ කියලා. එතකොට තමයි කට්ටිය එකට බැඳිලා ඉන්නේ වතක් වශයෙන් කරන්න ඕන. නැත්තම් කෙරෙන්නේ. මොකද කියන්නේ? උත්සාහයක් කරලා බලන්න. ගම්පහ කියන්නේ එච්චර මේ මේ මේ ඈතපලා තන්නේ ඔක්කොම පහසුකම් තියෙන පළාද මේ ෂීට් එකක් තමයි ගම්පහ. හැමතැනම යන්න දෙන්න පුළුවන් හැම පහසුකම තියෙන තරම්. ගම්පහ මට ඕගොල්ලෝ පටන් අරගත්තොත් මම දන්නවා ඔය හැතැම්ම හතරක් පහක් අතට වගේ බහන කරන හත කන්නේ හතරක් පහක් මං අල්ලලා දෙනවා. හරි හරියට කරන කට්ටිය ඉන්නවා. ඒක නිසා කරගෙන යන එකයි තියෙන්නේ. පිරිමියාට ඇත්තටම අපි මෙහි ඕන වෙලාවක එන්නේ කියලා අපි ආරාධනා කරනවා. කාන්තාවන් සඳහා පෙබරවාරි මාසේ 10 ඉඳලා 20 වෙනකන් අපි මේ වගේ වැඩක් කරන්න බලාපොරොත්තු වෙනවා. ආය පෙබරවාරි මාසේ 25 ඉඳලා මාර්තු 6 වෙනකන් දවස් 10ක වැඩ පිළිවෙලක් තියෙනවා මේ වගේ නතර වෙලා කරන්නේ. එව්වට ඉන්න පුළුවන් කාන්තාවක්. අනික් අයට අනික් දවසට උඩට යන්න දෙන්නේ උඩ නෙමෙයි මෙහෙ තමයි අපි ඒක කරන්නේ. පිරිමැද නම් උඩ පහසුකම් තියෙනවා. නමුත් ඊට ඉස්සෙල්ලා ගෙදරදි ටික ටික කරලා තියෙනවා නම් ඒක ලොකු ලොකු පෙරවුරුවක් වෙනවා. හොඳයි මම යනවා ඊගාට තියෙන ඉංග්‍රීසි ප්‍රශ්නෙට. හොඳයි එහෙමනම් අපි මෙතනින් අපේ ධර්ම සාකච්ඡාවත් නැත කරනවා අපි හතරට මෙතන එකතු වෙනවා මේ තේකක් බීලා පැයක් විතර සක්මන් කරලා අද සක්මන් කරන්න වෙන්නේ ඇතුළෙම තමයි මොකද හේතුව වර්ෂා ප්‍රශ්න නිසා හතරට එකතු වෙන නිසා මේ බොහොම සාදරයෙන් ස්තුතිවන්ත වෙනවා දායක පිරිස ඇවිල්ලා සම්පූර්ණයෙන්ම දක්වපු සහයෝගයට මේ මොකද අපිට තොරතුරු අවශ්‍යයි අලුත් වැඩක් කරන නිසා ඉතින් ඒ නිසා ධර්ම සාකච්ඡා සමාප්ත කිරීමක් වශයෙන් මම ශිළු දිනාටම තෙරුවන් සරණයි කියලා සඳහන් කරනවා.